නිසා ආරම්භයේදී ඒක එච්චරම ලොකු වෙනසක් තේරෙන්නේ ආරම්භයේදී පේරෙන්නේ මේ පැත්තට ගියොත් වැරද්ද මේ පැත්තට ගියොත් හරි. මේකට අයොන්සමස්කාරය මේක යොන්සමස්කාරය කියලා ඒ දෙක අතර තේරුමක් එන්න පටන් ගන්නවා. එතකොට මේ යම් වෙලාවක කෙනෙක් හොඳ නරක දෙක තේරෙන මට්ටමක තියෙනවා නම් ඒ වුණත් යාට ප්‍රයත්නයක් කරන්න වෙනවා. ඒ නරක තබා හොඳ පැත්තට යන්න. ඉතින් ඒක හැම වෙලාවෙදීම ඒ ක්ෂණේ අඳුරන කෙනා අප්‍රමාදී හඳුරන කෙනා කිසිම මොහොතක් නැහැ අතිරණයක් ගත කරන්න පුළුවන් තාමත්ම තීරණාත්මකයි හැම මොහොතෙම. ඉතින් ඒක නිසා ඒ සඳහා එලඹ සිටි ජීයෙන් ගත කරන කෙනාට පේනවා හැම වෙලාවෙම හිත පුළුවන් තරම් යෝනිසමනසික කාර්ය පැත්තට දාගන්න ඕනේ. නැත්තම් සතිය දිහාවට, අප්‍රමාදයේ දිහාවට, ක්ෂණ සම්පත්තිය දිහාවට දාන්න ඕනේ. ඒක මේ ඒ විදිහට හික්මීමක් ශික්ෂාවක් නැතුණත් යන්නේම අයෝනිසමනසික කාර්යට කියලා ඒක තේරුම් අරගන්න ඕනේ. ඒක තේරුම් ගැනීමත් ඇත්තටම කියනවා නම් කෙනෙකුට දුක උපදවන සුළුයි. බය උපදවන සුළුයි. ඒ නිසා තාම යෝනිසමනසිකාරය ආරම්භ කරපු නැති කෙනෙකුට බණ කියනකොට හරි බයක් ඇති වෙනවා. අපි මේ ගත කරන්නේ මොකද්ද? මේ මේක ඇත්ත නම් කොහෙද කෙලවර කියලා. නමුත් හිතන්නේ යම් කිසි කෙනෙක් ඒටි ඉස්සලා යෝනිසමනසිකාරය දැනගෙන යම් ප්‍රතිශතයක් යෝනිසමනසිකාරට දාගත්තා නම් ඒක පිළිබඳව යම් අත්දැකීමක් තියෙන කෙනෙක් යම් පරිචයක් තියෙන කෙනෙකුට තේරෙනවා ඒ තමන් මේ වෙනකොට උපයාගෙන තියෙන යෝනිසෝමනසි කාර්ය උපයන්න තමන් කොච්චරක් කැපකිරීම කරලා තියනවද ඇත්තටම බැහැගෙන වැඩ කරලා තියනවද කියලා දැනගත්තට පස්සේ අන්නේ උපයාගෙන තියෙන යෝනිසෝමනසි කාර්ය තව තවත් දියුණු කරන ධර්ම પરම්පරාවක් තමයි මේ. ඉතින් ඒක නිසා අපි අර පළවෙනි දවසේ මතක් කරගත්තා වගේ හොඳ නරක දෙකෙන් හොඳ පැත්ත නරක තබා හොඳ පැත්ත තේරුම් ගැනීමට යම් ප්‍රමාණයක ප්‍රයත්නයක් කරපු කෙනෙකුට ඒක සාක්ෂාත් කරන්න එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් තරම් මොලයක් තියෙනවා මම හොඳ වෙලාමදි හොඳ බව දැනගන්න ඕන. ඒක කියනවා මේ උසාවියක යුක්තිය ඉෂ්ට වෙලාමදි ඒක සාධාරණ යුක්ති බව උසාවට වැට උසාවියට වැටෙනවා. නැත්තම් ඒ යුද්ධයෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේ Taman හොඳ වුණාට මදි හොඳ බව දැනගන්න ඕනේ. ඒකටයි අපි අර නිදර්ශන ඉදිරිපත් කරගත්තේ පුංචි දරුවෝ හුඟක් හොඳයි. නමුත් ආනිසංස නැහැ ඒකවල දන්නේ ඒ නිසා කොච්චර හොඳ වුණත් ඒ බව දන්නේ නැත්නම් එතකොට මේ හොඳ වෙලා හොඳ බව දැන ගැනීම හරහා තමයි මේ ප්‍රමෝදේ පහළ ඒක නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒ හොඳ වෙන්න කියනවත් වගේම ඒක අඳුර ගන්න ඕන. ඒක හඳුනන තියෙන අරකට එක සාපේක්ෂව. යම් විදියකට අපි හිතමු අර කලින් කියාගෙන ආපු කතාවේ හැටියට හොඳ යම් ප්‍රතිශතයක් පුරුදු කරාට පස්සේ මේ හොඳ වඩා හොඳක්පත් කිරීම තමයි මේ ප්‍රතිපදාව කියන්නේ. හොඳ නරක තේරුම් අරගෙන සදාචාරය එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය එහෙම නැත්නම් බයලජ්‍ය දෙක වගේ කියනෙවුවා වැටෙන්නේ සීල ශික්ෂා. යම් කිසි කෙනෙකුට හොඳ නරක දෙක තේරෙනවා නම් එයාට තේරෙනවා හොඳ පැත්තට ගියාම ගැටුම් අඩුයි. එතනින් ගියාම චිත්ත පීඩාව අඩුයි, අසහනය අඩුයි. නරක පැත්ත තියෙනවා ඒක පෙන්වලා දෙන්න. කොච්චර කවුරු දැගලුවත් තාමත් නරක පැත්ත තමයි වැඩි. හැබැයි හොඳ පැත්ත 100%ක් තියෙනවා. ඒක දන්නවා. ඒක නැවත නැවත අපි අගය කරන්න ඕනේ. සාමූහිකව හෝ පුද්ගලික වශයෙන් එතකොට ඒක යෝනිසමනස්කාරය වෙනවා. ඒ විදිහට මේ තියෙන පුංචි ටික හොඳ හරි කමක් නැහැ 100% පොඩ්ඩයි. ඒකට තමන්ගේ හොඳ ටිකට ඇති කරගන්න ඒ සතුට තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රමෝදය ඇති කරගන්න පුළුවන් જાතිකුත් ලෝක ජීවත් වෙනවා බැරි කට්ටියකුත් තියෙනවා. මුග දෙනෙක් කරන්නේ අර වැරදි ටික සමාදන් වෙවි කොච්චර හොඳ කරත් නිතරම වැරදිම කතා කර කර ඉන්නවා. ඉතින් එතකොට අර හොඳ කරාට හොඳේ ආනිසංස ලැබෙන්නේ මොකද ඒ හොඳ සමාදන් වෙන්නේ අනුමෝදන් වෙන්නේ එළඹ වාසය කරන්නේ ඉතින් ඒ නිසා ජීවිතේ හරිම ඇඹුලයි කටුකයි තිත්ත රස වෙනවා ඉතින් ඒ කෙනාට ඒ දන්න හොඳ ටික මතක් කරලා දෙනකොට දෙනකොට දෙීමේ දක්ෂකමක් තියෙන්න ඕනේ බුදු කෙනෙකුට මේ ධර්මයේ දේශනා කරනකොට ඒකල ඒක සමාදන් කරවන්න. මේ සමාදන් කිරුවට පස්සේ ඒ කෙනාට වැටහෙනවා නම් මේ හොඳ ටික මේ කවුරුත් කිව්වට නෙවෙයි මම උත්සාහ කරලා මෙච්චර නරක ලෝකේ මම හටගත් හරිගසගත්ත ටික කියලා එතන ඇති වෙන ප්‍රමෝදය මහ විශාල ගමනක් ගෙනියනවා. ඒ සඳහන් කරලා තියෙනවා මේ බුදුජානක වැඩ ඉන කාලේ ඒ කොසල් ජනපදයේ විශාල හොරු කණ්ඩායමක් ඉදලා තියෙනවා. මම් පහරන හොරු 500ක්. ඉතින් රජුරවන්ට හරි මිශේෂ දෙයක් ඒක. ඒ කියන්නේ මේ මේ පැත්තෙන් කාටවත් යන්න දෙන්නේ ගන්දනව පහරනවා හොරකම් කරනවා. ඉතින් කොහොම හරි දවසක රාජ්‍ය සේනාව යවලා අර 500ම අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ රජුරෝ 500ම මරණ දඬුවමට තීන්දුව කරා. නමුත් 500 මරා ගන්න ක්‍රමයක් නැහැ. 500 මරනවා කියන එක ලේසි නෑ. ඔයගොල්ලෝ හිතන තරම් ලේසි නෑ. ඉතින් ඊට පස්සේ රජුරෝ කිව්වා මෙතනින් කවුරු හරි අනෙක් 499 මරනවා නම් ඌට මම නිදහස දෙනවායි කියලා. එතකොට හොර කණ්ඩායමට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච එක්කනට අනික කාර්යචාරුනාමේ මරන්න පුළුවන්. පරණ කට්ටියට තමන්ගේ සහෝදරයෝ මරන්න බෑ. ඒ නිසා අලුතෙන්ම සම්බන්ධ වෙච්ච එක්කන හිතුවා දැන් මට හම්බෙන ලාභේ තමයි ජීවිත දානේ. මට කරන්න වෙන්නේ මගේ හොර කණ්ඩායම මරණ එක. ඉතින් රජුරෝ එයාපත් කරා. අලු ගෝසාවිදේ මෙයා කාර්යචාරුනාමේ කැපුවා. කරුවසේ රජුරෝ ඉතින් මෙයාට රසා විදියට අලුගෝසු තනතුර දුන්නා. ඉතින් මේ අලුගෝසු තනතුර කරලා කරලා මේ 55 පෙන්ෂන් ගියා කියන්නකො. පෙන්ෂන් ගිය දවසේ මනතර හිතාගත්ත මේක මල වාතේ මේ ලේ ගාගෙන මා ජරා ජොබ් එක. දැන් ගිහිල්ලා හඳුන් කිරපැණියේ නාලා දියනමුසු කිරිබතක් හදාගෙන එයා ගෙදර ඉඳගෙන මේක වලඳන්ට ලැහැස්ති වුණා. ලැහැස්ති වුණාට සාරිපුත්‍ර සාංශ පින්නපාත වැඩියා ගෙදෙට්ට. මිනිස්සය කිසිම එහෙම පින්න පාත දෙන කතාවක් දානයක් මොනවත්ක්වත් දන්නේ ඒ ඉස්සරහ හිටගෙන ඉන්නවා සාරිපුත්‍ර ස්වාමීන් මෙන්න තේරෙන්නේ මොකද්ද කරන්න ඕන කියලා කොහොම හරි ගිහිල්ලා අර කිරිපත් හැන්දක් බෙදුවා. බෙදුවොත් සාරිසුන්සෙ යන්නේ නැතුව හිටගෙන ඉන්නවා. හිටගෙන ඉනකොට මේ ඉංගි කරා මට මේක වරඳ ගන්න පොඩ්ඩක් ගේ ඇතුළට ඔළුව දා ගන්න දෙනවද කියලා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගිහිල්ලා ආසනයක් හරි ගසලා පඩිකම ළඟ දෙලා උනතුටක් දීලා වළඳන් දී කිව්වා. මේ සාරිපුත්‍ර සාංශික අපේ චාරිත්‍රාක් තියෙනවා. කවුරු හරි දානයක් දුන්නොත් උපස්ථානයක් කළොත් බණ ටිකක් කියන්න ඕනේ. බණ ටිකක් කියන්න. ඉතින් මේ මනුස්සයා මේ මොනම චාරිත්‍රාක්වත් දාන්නේ නැහැ. මොකද්ද මං කරන්නේ? උපසමද මං කිව්ද අහගෙන ඉන්නේ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් සීලය පිළිබඳ බණ කියනට අර උපාතක මන්ට බඩ දණ්ඩ පටන් අරගත්තා. දඟලනවා එහාට දඟලනවා මෙහාට දඟලනවා. ඒ කෙරුවේම දිගටම කපන එක. මිනිස්සු කපන එක. ඉතින් පාද සාරිපුත්‍ර මොකද කියලා? අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දන්නේ නැති කෙනෙක් අල්ලගෙන තියෙන්නේ මම කෙරුවේ මේ වැඩේමයි. ඒ නිසා මට මේ ඔබ වහන්සේ වගේ සිල්වත් එක්ක ඇවිල්ලා සිල්වත් බණක් කියනකොට පුදුමාකාර බයක් එනවා. මං කෙරුවේ මම මේ ටිකමයි කියලා. ඒ නිසා සාරිපුත්‍ර වහන්සේ එතන නැත කරලා අහනවා. දැන් උපාසක මහත්තයා මේ මිනිස්සු මැරුවේ සචේතනකව සවිඥානිකව ද්වේෂයෙන්ද කියලා. දැන් මට මේ මිනිසු පිළිබඳ කිසිම හැඟීමකුත් නැහැ මම දන්නෙත් නැහැ. ඒක රාජනියෝජිත නියෝගයක් කියලා. ඉතින් එහෙමනම් ඔබතුමාට අකුසල් වෙන්නේ නැහැ. අර කතාව සම්පූර්ණයෙන්ම නිකන් අනිත් පැත්තට පටලුණා. ඒ නිසා සාරිපුත්‍ර සාංශි ගෝවා මම බුදුහාමරගේ ගෝලේ බුදුහාමර කියන්නේ චේතනාම්බික වේකම් මම වදාමි කියලා. ඉතින් ඔබතුමාට එහෙම රාජාණක් ක්‍රියාත්මක කරුවා මිසක් අකුසල් වෙලා නැහැ කියලා. එනේ මේ උපාසක මාත්‍රක පාරට අර තමන් පිළිබඳ තිබෙන ද්වේෂ සහගත නැත්නම් අපුල එහෙම නැත්නම් ඉච්ඡා බංගත්වයක් ඇති වෙච්ච කතාව මේ සාරිපුත්‍ර සංඝට දානිකුත් දීලා උපස්ථානෙත් කරලා බණත් අහන ගමන් ඒක පාරට හේතුන හැබැයි නම මම මේ එක්කෙනෙක් එක්ක තරහට වෛරෙන් කෙරුවා නෙමෙයි මම රාජකාරී කෙරුවේ කියලා. ඊ ඇති වෙච්ච ඉඩ පාඩුවේ ඇති වෙච්ච ප්‍රමෝදය සාරිපුත්‍ර සංඝේ ප්‍රයෝජෙන් අරගෙන කිව්වා මේ ලෝකේ නුඟ දෙනෙක් මේ අචේතනිකව කරපු වැඩ වලට පශ්චාත්තාප වෙනවා. ඒකට බෙහෙත් නැහැ. ඒ තකතිරුකම කියන්නේ ඕකට තමයි. නමුත් දන්නවනම් බුදු කෙනෙක් පිටලා කිව්වොත් චේතනාම්බික වේක මං වදාමි කියලා. තමන් ගත කරපු ජීවිතේ මේ දේ කෙරුවේ කවුරු කිව්වට රාජානක් ඒක රාජනියෝගයක් රාජනීතියක්. ඒ නිසා ඒක ගැන පශ්චාත්තාප නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ දන් දීප ගැන හිතන්න බණහනෙක් ගැන හිතන්න. ඒ නිසා මම මට හිත දාන්න. මම මම මේ කියන දෙයට අහන්න කියලා කිව්වට පස්සේ අරගෙන ගිහිලා තියෙන ධර්ම પરම්පරාවේ සලලක්කන වීදිය දක්වම ඒ මම වග වෙන්න ඕනේ පශ්චාත්තාප වෙන්න ඕනේ එහෙම නැත්නම් මම දැවෙන්න ඕනේ මම හිතාමතා කරපු වැඩවලට විතරයි නොසිතා නොමතා කරපු දේවල් වලට පශ්චාත්තාප වීම අසේවන බාල අසේවනාච බාලාණන් නිසා වෙන වැඩක් මෝඩයොත් එක්ක ඉඳ ගිය ගමන් ඒගොල්ලන්ගේ වැඩේම වැරදිච්ච දේවල් වැරදිච්ච දේවල් කිය කියා අරයට සමාදම් කරන කක්ක කරගෙන අනුන්ගේ කක්ක ගන්න එක තමයි. ඔය කතාවෙන් කරන්නේ එච්චරමයි. ඒවට කියනවා සම්පප්පලාප කියලා. ඉතින් සාරිපුත්‍ර සාන්ති මේ පෙන්නපු පැලිර දිගේ වැස්සුවාට පස්සේ මේ මිනිස්යාට හිතෙන්න පටන් අරගත්ත දැන් මචං බුද්ධ ධර්ම දන්නෙත් නැහැ, කර්මේස කාරෝ ඵල දන්නෙත් නැහැ. ඔය කියන මොනම දෙයක්වත් දන්නේ නැහැ. මිනිහ මේ කියන්නේ අලුගෝසෙක්. ඉතින් අර මේක දිගේ අදගෙන ගිහිල්ලා දැනගත්තා. ඒ ඇති වෙච්ච ප්‍රමෝදයක් බණ අහනකොට තමන් මෙතෙක්කල් තමන් ගැන තියාගෙන හිටපු වැරදි ඒ නිගමනය නැත්නම් නැස්චාර්ත හැඟීම පහත් හැඟීම අයින් කරලා බුදුරජාණන්සේ මේ සාර්ථකත්වයේ පුරුම චිත්‍රයක් අඳලා පෙන්නවා ඔබතුමාට හම්බුනේ වටිනා දවසක් දාන ටිකක් දුන්නා බණ ඇහුවා මේ ඔක්කොම කෙරුවා කියලා පස්සේ ඒ ඒ ඇති වෙච්ච පාමොජ්ජේම මට ප්‍රීතියක් වශයෙන් එන්න පටන් අරගත්තා. මෙවැනි ස්වාමීන් වහන්සේ නමක් හම්බෙච්ච කොච්චර දෙයක්ද නැත්තම් මම මැරෙන්නේ. මේ වගේ දෙයකින් නේද කියලා. ඒ ප්‍රමෝදයේම හිත හොඳට සංසිඳුණා. ඒ ඇතිවෙච්ච ඒ ප්‍රමෝදයේ මතම සාරිපුත්‍ර සංසේ ඒකටම ගැලපෙන්න පස්සම්බනේ නැත්තම් හිත සංසිඳීම බණ කියනකොට ඒ කියන්නේ හරියට guided meditation එකක් දෙන්නා වගේ ඉඳගෙන පොඩි ළමයින්ට අපි ඔය සතිපාසල කරනකොට ඒක සමාජ විනාඩි 10ක්වත් කරන්නේ ඒ 10 කරනකොට ඒ ළමයින්ගේ පුදුමාකාර විදිහට සංසිඳනවා. අපි හිතනවා මේ වගේ වැඩමුළුවක දවස් 8ක් ඉන්න වෙයි, 8 ඒව 8ක් කරන්න වෙයි. එතකොට තමයි යොන්න සීල ශික්ෂාව හරියන්නේ. ඊට පස්සේ මෛත්‍රී බුද්ධ ශාසනය තමයි සමාධි ශික්ෂාව හරියන්නේ. ඊට පස්සේ තමයි නිවන් දකින්න කියලා අපිට මාධික චිත්‍රයක් නෑදලා තියෙන්නේ. ඒක හොඳට බිනව පොඩ්ඩම මේක වැඩ කරනකොට ඒක ඒක විනාඩි 5න් ඒ හිත සමාධිගත වීමක් වෙනවා සමාධියට හේතුව අර හිත හේම තැම්පත් වෙනවා තැම්පත් වුණාට පස්සේ ඒ සමාධි හිත සුඛයටපත් වෙනවා සුඛේ සමාධියටපත් වෙනකොට අර කියන දේ අර ඉදිරිපත් කරන දේ දින්ට පොණ කඩදාසියකට චින්තා වුණා වගේ පාරට උකහා ගන්න පුළුවන් ගතියක් වෙනවා හිතේ තියෙන ධර්මයක් වටහා ගැනීම හැකියාව ඒක කියනවා මේ සමාහිත සමාහිතං සමාහිත චිත් සමාහිතං චිත්තං යථා භූතම් පජානාති. ඇති දේ ඇති හැටියට දන්නවා. අලුතෙන් චිත්ත ප්‍රවෘත්ති කලබල කරන්නේ නැතුව වෙන දෙයකට ඉඩ දීලා සංසිඳනකොට ඒක කියනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය. මේ හිතට නිටතරම කොනහන විතර නිටතරම මේ පශ්චාත්තාප කරන ඉච්ඡා බංගත්වය ඇති කරන මේ නීවරණාදී ධර්ම අයින් වෙච්ච ගමන් තමයි මනුස්ස ප්‍රතිලාභේ තේරෙන්නේ. ක්ෂණ සම්පත්තිය තේරෙනවා. සත් ධර්ම ශ්‍රවණේ සිද්ධ වෙනවා. සත්පුරුෂ ආශ්‍රය සිද්ධ වෙනවා. ඒව එකක්වත් වෙන්නේ මේ කලඹිච්ච හිතේ මොනම ඡායාවක්වත් දකින්න බෑ. වතුර ගඩක් එල්ලෙනකොට දීපක ගිනි ගිනි මොලෝලා වතුර කේතලයක් උඩ තිබ්බහම කතුර කේතලේ උඩ ගොජ ගොජ ගාලා පැහෙනකොට කවදාකවත් ඒකේ ඡායාව බලන්න බෑ. මොණි ඡායාව අඩිය බලන්න බෑ. ඒ වගේ මේ වතුරට මඩ කලවම් වුණොත් එතකොටත් මුණතත් ඇද වෙනවා අඩිය පේන්නේ නැහැ. සායමක් කලවම් වුණොත් හුලඟක් වැදිලා කැළඹුණොත් මේ විදිහට මේ වතුර කඩක් වගේ තියෙන එක මොනම දෙයකින් හෝ කැළඹෙනවා නම් ඒක අපි නිවරණ කියලා කියනවා. නැත්නම් පරිඋත්ථාන කෙලස් කියලා කියනවා. අන්නේ පරිඋත්ථාන කෙලස් සංසිඳ වීමදී කරණ තියෙන්නේ අලුතෙන් මේක කලබන්න යන්න එපා. උපදින උපදින හිත සංසිඳිලා උපදින්නේ. අර ඉස්සලා හිතේ තිබුණ පශ්චාත්තාව ස්වයං විවේචන තමන් පිළිබඳ තමන් දෙස් දෙන ගති තමයි ඊගාචිත්තක්ෂණේ කෙලසන්නේ. ඒ නිසා ඒ හිත තැම්පත් වෙන්න ගත්තොත් තමන්න තේරෙන්න පටන් ගන්නවා මේ වතුරේ මුනත තැම්පත් වෙනකොට එබිලා බලන කෙනෙක් නගේ ප්‍රතිබිම්බේ පේනවා. ඒ වතුරේ අඩිය තියෙන මොනවද කියලා පේනවා. අන්න ඒ වගේ මේ හිත තැම්පත් වෙන්න දෙන්නේ නැතුව දවස පුරාවට මේ දඟලන දැඟලිල්ල මේ මගේ හිතසුව පිණිසද මේ කරන්නේ. එහෙම නැත්නම් මේ අපි ඉන්න පරිසරය අපිට අන්දලා තියෙන මේ නාඩගමට අනුව නටන්න හදන එකක්ද කරන්නේ. එහෙම නැත්නම් මේක මේ කවුදෝ අපිව වේදිකාවට නංවලා අපිට මේ භූමිකාවක් දීලා තියෙනවා. අපි භූමිකාව විත්තාමත්ම තාත්විකව රඟපාන. බලපුවහම වෙන්න තියෙන එකම කය කයවත් කය ස්කන්ධයවත් වේදනාවත් සංඥාවත් සංස්කාරත් විඥානත් එකකටවත් tempත් වෙන්න දෙන්නේ අපි මේ නාටකමේ නැටවිල්ල නටනවා ඉතාමත්ම සාර්ථකව නටනවා ඉතින් අපිට ඉඳලා සම්මානත් හම්බ වෙනවා ඒක තමයි heart attack කියන්නේ ඒක තමයි කොලෙස්ටරෝල් නගිනවයි කියලා කියන්නේ ඒක තමයි අන්තභාගය හැදෙනවයි කියලා කියන්නේ ඉතින් ඔය විශේෂ සම්මාන ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ පිටිබන්දම දෙපැත්තෙම වත්තු කරන්න ඕනේ. වත්තු කරලා කඹරන්න ඕනේ කාට. නැට්ට උඩ තියාගෙන. අමුඩි තද කරගෙන. කඹරපු ගානට 55 වෙන්න ඉස්සෙල්ලා heart attack හම්බෙනවා මාර කට්ටිය. කොලෙස්ටරෝල් හම්බෙනවා. ගොඩක් දේවල් හම්බෙනවා. මේ කාටද පහඳින්නේ කියලා බැලුවොත්. Tamange බඩ විතරක් ගන්න ඔච්චර නටන්න ඕනේද? එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මේ තෙමෙන් නැති වහලයක් හදාගන්න. අපිට අවශ්‍ය ඇඳුම් ටික හොයා ගන්න ඔච්චරම රන්නවලු වගේ. කොහෙන්ද මේ නැටවිල්ල එන්නේ? තනි වචනෙන් කියනවනම් ශිෂ්ටාචාරය. අපි හදාගත්ත ශිෂ්ටාචාරය නිසා අපි සමාජ මට්ටමක් ඉල්ලා ගන්නවා. ඊට පස්සේ සමාජ මට්ටම කියනවා සිටින්, ඉඳින්, සිටින්, ඉඳින්. ඉතින් ඒ කියන විදිහට සිටින්, ඉඳින් තමයි පන්තිරේදී තාපු ගමන් කරන්න ඉතලා. ඉතින් මේ නටලා නටලා අන්තිමට බලනකොට තමන්ඩ කියලා කිසිම මේ අර්ථ කුසලයක්වත් අර්ථ සිද්ධියක්වත් එහෙම නැත්නම් තමන්ට කියලා හිතසුව එලවන ගතියක්වත් නැහැ පුදුමාකාර රණ්ඩුවක ඉන්නේ. ඉතින් ඒක ලෙවල් අපි පෙරෙනකොට ඒක බුදු පුරුද්දට ගිහිල්ලා ඊට පස්සේ දිගටම ඔක යන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හෝ ඒ ඔක්කොම නටන ගමන් දැන් මේ කරන්නේ. කඹුරලා කඹුරලා ඇවිල්ලා සුමානයක් එක තැනක නතරලා ඉන්නවා. ඒවත් කමන්නේ. පොඩ්ඩක් එහෙම තැම්පත් වෙන්න අරින බලන්න. තැම්පත් වීම සමාජශීලී නොවීමක්, යුතුයකම් පැහැරහැරීමක්, එහෙම නැත්නම් මේ නැස්චාර්ත එහෙම නැත්නම් අහේතුක වාද එහෙම නැත්නම් මේ උච්ඡේද වාදයට කියලා දාලා දෙනවා. අපේ ගෙවල් වල මිනිස්සුයි තාන්නේ එහෙම තමයි. මේ මිනිස්සු මොනවාක්වත් හත පහක ඇති වැඩක් නැතුව ගිහිල්ලා ඔය අතප්පිටක් අත තියන ඔය බලාන ඉන්නවා. කොහොම කෙරුවොත් එහෙම රටක් කොහොමද දියුණු කරන්නේ? ඔක්කොමලා කොහොම කෙරුවොත් කොහොමද කරන්නේ කියලා ඉතින් පුදුමාකාර බැහැලා බයින. මෙහෙන් ගියාට පස්සේ අපිත් ඒ ටික දාන කරන්නේ. දැන් ඉන්නකම් බැනුම් අහන්න නිසා අපිට දාන්න පුළුවන් බැනුම් අහනකොට මෙහෙම බයිනකොට අනුන බයිනකොට මෙහෙමයි කියලා. අන්නේ මේ පස්සම්බණය කියන මේ සංහිඳියාව කියන එකට පුදුමාකාර බයක් තියෙනවා. ඉතින් කවදා හරි අපි මෙතෙක් කරගෙන ගිය කතා ප්‍රවෘත්ති හැටියට කෙනෙකුට භාවනා කරන කෙනෙකුට කියලා ගනිමුකෝ. සීල ශික්ෂා පිළිබඳ යම් ප්‍රමාණයකට හිත තිබුණට හොඳ ශික්ෂාවකට ගියා නැත්නම් අදි සීලයකට ගියා. අට පන්තිල අට සිල් කරගත්තා. ඒකත් හිතට සන්තෝෂයක්. ඒකලා ගිහිල්ලා තමන් යමක් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්නවා. වාඩි වෙලා මොනක්වත් චේතනාවක් ලෝක කරන්නේ නැතුව මේක දිහා බලන්නේ. ඒතර එක පහළු කම්මැලි මුස්පීන්තු ගතියක් නේ තියෙන්නේ. ඒක පහළු මුස්පීන්තු ගතියට අපි අලුත් නම දාන ප්‍රමෝදේ කියලා. නැත්නම් හුදේකලාව කියලා. ඒ නැත්නම් පිරිච්ච ගතිය කියලා. ඒ නැත්නම් ක්ෂණ සම්පත්තිය කියලා. මේ බලාගෙන ඉන්නකොට කාට හරි තේරුණොත් මේ අපේ අලුත් මන්ත්‍රය නිසා අලුත් යන්ත්‍රය නිසා අලුත් ක්‍රමේ නිසා මේ කයට හිත එනවයි කියලා. අර ඉස්සලා තියෙන ක්‍රමේ හැටියට අපි ඒ උද්දකලාව නැත්තම් එහෙම නැතුව යමක් නොකර බලා සිටීමේ කලාව අපි දන්නේ නැත්නම් හිත නිටතරම කරන්න තියෙන දේවල් අරයාගේ යුතුයකම් මෙයාගේ යුතුයකම් ඔක්කොම කල්පනා කරලා හැම වෙලාවෙම ක්ෂණේ පන්න ගන්න එකමයි කරන්නේ. කොයි වෙලාවක හරි මේ පරිේශන මට්ටමකින් හෝ කෙනෙක් යමක් කිරීම නතර කරලා කිරීම නතර කරාට මේ කයේ වැඩ එකක්වත් නතර වෙන්නේ නැහැ. ඒයි 100%ක්ම දුර. හුස්ම ගැනීම සිද්ධ වෙනවා, ලේ ගමනේ සිද්ධ වෙනවා, ස්නායු වැඩෙන තියෙනවා, කෙත් වැවෙනවා, දත් වැවෙනවා, නියපොතු වැවෙනවා, ආහාර දිරවන එකම දෙයකටවත් චේතන අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා චේතනා සහිත 105ක විතර වැඩ වගේක් යනවා. එහෙම නැතුණාට මේ කය පවත්තන්න කිසිම බාහිර උදව්වක් ඕනේ ඒක ස්නායු පිළිබඳ වෛද්‍යවරු බලලා තියෙනවා මේ කෙනෙක්ගේ මොලේ ක්‍රියාකාරීත්වය නිදානේ ඉන්න කොටයි අවදියෙන් ඉන්න කොටයි දෙකේ බලනකොට කිසිම වෙනසක් නැති. නිදානේ ඉන්න මිනිස්යාගේ අවදියෙන් ඉන්න මොලේ එක විදිහට වැඩ. අපි හිතන්නේ නෑ අවදියෙන් ඉන්නකොට ගොඩක් වැඩ කරනවා නිදානකොට තැම්පත් වෙනවා කියලා නෑ. මොලේ වැඩ නැද කරන්න බෑ. ඉතින් මේක දැක්කොත් මොනවාක්වත් නොකර බලාන ඉන්නකොට ඇත්තටම වැඩ ටික හොඳට යනවා. අත දානවට වැඩිය. එතකොට තේරෙන පටන් ගන්නවා මේ පැයක් එක දණක ඉන්න මම බෑ විනාඩි 5ක් 10ක් හරි ඉන්නකොට පුදුමාකාර විදිහට කය සහ හිත අතර 아무තු ප්‍රේම සම්බන්ධයක් එක නිකන් අනියම් ප්‍රේම සම්බන්ධයක් මේ ඇත්තට මේ දෙන බැඳලා ඉන්නේ දැන් තමයි එකතු වෙන්නේ බැඳලා මොකද නිකන් දික්කසා දෙකට ඔන්න මෙන්න සයිස් එකේ තියෙන හිත කොහෙද කය කොහෙද කදාකත් මේ දෙන එකට බුදියන්නේ නැහැ පුතජනේ කොහොමඩක්වත් නැහැ භාවනා කරන එක නම් මේක කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා යමක් කිරීමෙන් තමයි දුක් හටගන්නේ. යමක් නොකරන වෙලාවේ මේ සංස්කාර කර්ම දුක් හටගන්නේ නැතුව පවත් ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වට අපි කරලා බැලුවේ නැත්නම් එන්නේ නැහැ. අන්නේ විදිහට මේ ප්‍රසාද හිත පහල කරගෙන ඉවරලා ඒකේ මෙනෙහි කරමින් හෝ මොන දේ හරි කරලා අපි මේ කය පවත්තන්න ගියොත් ප්‍රසාදේ නැත්නම් පස්සද්ධිය මේ කියන ප්‍රමෝදය ක්‍රමයෙන් ප්‍රීතියක් බවටපත් වෙන්න පටන් ගන්නවා. ඒ දිගටම Taman දැනගන්න ඕනේ අයෝනිසෝමනස්කාරය ඉඳලා යෝනිසෝමනස්කාරට ආපුවාම ප්‍රමෝදය ඇති වෙනවා. ඊට පස්සේ ඒ යෝනිසෝමනස්කාරය ප්‍රමෝදයට වඩා හොඳ දේ. ප්‍රමෝදය හොඳයි. ඒකෙන් ප්‍රමෝදය අනිත් පැත්ත තමයි අසහනය සහ ආතතිය කියන්නේ. ඊට පස්සේ ප්‍රීතිය ගෙනත් දෙනවා. ඉතින් අර ප්‍රමෝදයේ වෙනුවට ප්‍රීතිය එන වෙලාවේදී ප්‍රමෝදයත් අතහැරලා හරියට අර නරක ඇත්තියා වගේ ප්‍රීතියට යන්න උඟ දෙනෙක් පැකිලෙනවා අර ලබාගත් ප්‍රමෝදේ මම ලබාගත් දේ මේක ප්‍රේමේ නිසා ප්‍රමෝදය සමාහට ඊට වඩා හොඳ ප්‍රීතියට යන්න බැරි තරම් අපට මේ යෝනසෝ මනසිකාරයේ දුර්ලකම් පහළ වෙනවා ඒකට අපි කියනවා හන මිටි හන මිටිය කරේ ධානය ඉන්නවයි කියලා. යම් විදියකට තේරෙන්න පටන් අරගත්තොත් මේ ලද දෙයින් සතුටු වීමේ ප්‍රීතිය වගේ දෙයක් අරගෙන මම මේ වාඩි වෙලා ඉන්නවා මේ වෙලාවේ මට සුඛෝපභෝගී දේවල් ඕනෙත් නැහැ පාරිභෝගිකත්වයක් ඕනේ නැහැ මට යන්තම් යපෙන්න බත් ටිකක් හම්බුනොත් ඇති මට මේ ධනිස් දෙක තෙමෙන්නේ නැති මට මේ හේවණක් ලැබුණොත් ඇති මට විලි වහ ගන්න ඇඳුම් තිබුණොත් ඇති ඔය මොස්තර ඇඳුම් ඕනේ නැහැ බෙහෙතක් හදිසියට අවශ්‍ය දෙයක් වුණත් ඇති කියලා ලද දෙයින් සතුටලා ඉන්න ගතියත් එක්ක මේ ඇතුලෙන් හිත කය සමාහිත වීමේ සතුට එන්න පටන් අරගත්තොත් ඒක නතර තීරණ පටන් අර ගන්නවා ඒ කරුණු එකතු වෙන්නේ නැතුව යෝනිසෝමනසිකාරය මේ වගේ හට ගහලා දෙන්නේ නැතුව කයේ කාය පස්සද්ධියක් හෝ හිතේ සංහිඳියාවක් එන්නේ එහෙම නැත්නම් දීර්ඝ ආස්වාස ප්‍රස්වාසයේ කෙටි ආස්වාස ප්‍රස්වාසයක් වෙලා පස්සම්බයං කාය සංකාරං කියන තැනට කය තැම්පත් වෙන්න අපි කොච්චර දුරට මේ යමක් නොකර සිටීමේ කලාව අවස්ථානුරූපව යමක් නොකර සිටීමේ කලාව කරන්න ඕනද පටන් ගන්නකොට නම් අපි භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ වාඩි වෙන්න ඕනේ කය සම්බර කරලා දෙන්න ඕනේ ඔක්කොම කරලා තැම්පත් වෙන්න පටන් අරගත්තොත් තමයි තේරෙනවා ඒක යම් විදිහකට ප්‍රමෝද ප්‍රීති පස්සද්දි මට්ටමට එනකොට මඩකැලේ තියච්ච වතුර වීදුරක් කබඩ කබඩයක් උඩ තිබ්බා වගේ එන්නේ එන්නේ එන්නේ ඉන්න tempatuක් යනවා. ඉතින් අර අර කලින් අපි ගත්ත හුදකලාව විවේකය ක්ෂණ සම්පත්‍ය පිළිබඳ ආගයක් නැති කෙනෙකුට මේ tempat වීම පේන්නේ මේ අකර්මණ්‍ය වීමක්. එහෙම නැත්නම් අංශභාග වීමක් වගේ. මොලේ හිරි වැටෙනවා වගේ තේරෙනවා. කයත් එහෙමම ගල් ගැහෙනවා වගේ තේරෙනවා. ඉතින් ඒක නම් හුඟක් වෙලාවට ඒක දන්නේ නැත්නම් මේ පස්සම්බයං කාය සංකාරං කියන එක දන්නේ නැත්නම් ඒ කය එහෙම තැම්පත් වෙනකොට මේක හොල්ලලා බලන්න හිතෙනවා. අයියෝ හුස්ම අරගෙන බලන්න හිතෙනවා. එහෙම නොවුනොත් මේ පස්සම්බනේ එනකොට හිත අභාවිත හිත කෙලිම නින්දට වැටෙනවා. එක්ක හොල්ලලා බලලා අර පස්සම්බනේ නැතර කරනවා. ඒ කියන්නේ පස්සම්බේ කියලා කියන තැම්පත් වීමට අනුග්‍රහ කරන්න දන්නේ නැත්නම් ඒකට එළඹ වාසය කරන දන්නේ නැත්නම් ඒක බහුකාර්ය ධර්මයක් බව දන්නේ නැත්නම් හිත කලබල වීම අනුව කය අත ගාලා බලන්න හිතෙනවා හුස්ම අරගෙන බලන්න හිතෙනවා ඇද්ද කරලා බලන්න හිතෙනවා නැත්නම් දන්නේම නැතුව නිදර ගන්නවා අන්නේ දෙක මොනක්වත් වෙන්න දෙන්නේ නැතුව මේ ප්‍රසම්බනේ කියන එක කෙලෙස් වල සංසිඳ වීමක් එහෙම නැත්නම් කෙලෙස් අඩුවීමක් කියන එක මේ භාවනා කරන ගමන් කමඨාන සුද්ධ වුණොත් බණ ඇහුනොත් එයාට තේරෙන්න පටන් ගන්නවා මේ භාවනා කරන ඔක්කොටම මේක වෙන්නේ නැහැ. මටත් හැම ඉරියව්වෙම හැමතැනදීම වෙන්නේ විච්ච වෙලාවේදී මේක බහුකාර්ය ධර්මයක් වශයෙන් මේකට අනුග්‍රහ කරන්න ඕනේ කියලා ඒ ධර්මය එහෙන බන මේ වගේ වෙලාවට ප්‍රයෝජනවත් විදිහට සැලකීමට තමයි යෝනිසමනස්කාරය කියලා කියනවා. දරුවචනාංශය සඳහන් කරනවා අංගුත්තර නිකායේ ශනිමිත්ත වර්ගයේ සූත්‍ර 11ක් 13ක් තියෙනවා. ඒකේ බුදුජානන්සේ සඳහන් කරනවා ශනිමිත්තා කෝ භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා. නෝ අනිමිත්තා. තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජාති. මහන්නේ හැම අකුසලයක්ම පහළ වෙන්නේ නිමිත්තක් ඇතුව. නිමිත්තක් නැතුව නෙවෙයි. ඒ අකුසලයට නියෝජනය කරමින් පහළ වෙන මේ නිමිත්ත ගෙවි යනවයි කියලා කියන්නේ අකුසලයේ ගෙවිලා. තනාරම්මනා වික්කවේ අපජ්ජති පාපකාවතරා ධම්ම. නො අනාරම්මනා. තසින් වේව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති. හැම අකුසලයක්ම පහළ වෙන්නේ නිමිත්තක් ඇතුව. යම් නිමිත්තක් නැතුව නොයි. යම් විදිහකට මේ මතුවෙච්ච නිමිත්ත ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා නම් එකෙන් අදහස් කරන්න ඒකට හේතු වෙච්ච අකුසලයේ ගෙවෙන. ඒ නිසා මේ සංහිඳියාව මේ tempat වීම තපස මේක කෙලස් කෙවි යෑමක් කියලා. ඉතින් මේ කලාව ඒ කියන්නේ මේ tempat වීම හරහා ගොරෝසු දෙය tempat වීම හරහා සියුමි මරා සියුම් දෙය තව තවත් සියුමි හරහා ප්‍රතිපදාවේ ඉදිරියක් තියෙනවා අය. එහෙම නැත්නම් කෙලස් කෙවීමක් සිද්ධ වෙනවා කියන එක හිතට වද්දා ගන්න ඒ තාම බණක් භාවනා පාවිච්චි කරන්නේ නැති අපිම දන් දෙන පින්වතෙකුට නැත්නම් අනිකුත් පින්කමක් කරන පින්වතෙකුට මොන විදියෙන්වත් තේරුම් කරලා දෙන්න බෑනේ. මොකද අනිත් පින්කම් වල කරන්නේ අහුස්සන එකනේ. මොනවා හරි කරලා බෙර ගහලා ගෙජ්ජ හොල්ලලා හඳුන් කුරපත්තු කරලා සාදු කියලා මේ දුම් ගහලා අර මතුරුලා මතුරුලා මතුරුලා මතුරුලා ආවේශ කරගන්න එකනේ මේකේ තියෙන්නේ. දැන් එහෙම කරපේක වෙලාවේදී මේ tempat වෙන පැත්තට යනවයි කියනකොට අපි ඉතින් භාවනා කියන වචන පාවිච්චි කරනවා. නමුත් අපි මේක සතිය පිහිටවීම හරහා මේක කරන්න ඕනේ කිව්වොත් මම ওই පැවිදුණාට පස්සේ මේ ලොකු සංසිකාට හැන්දෑවට යනවා අපි පහට විතර පහන පත්තු කරව ගන්න. ඒකල අපි මේ පහන අරන් කියලා බුදු පුරේ තියලා ඉතින් හැන්දෑවට ගාථා කියලා වන්දනා කරනවා. ඉතින් එතන ඊට වැඩිමල් හාමුදුරුවෝ මට කිව්වා මේ මේ දවස්වල ගල්දුවේ පින්කමක් යනවා. ආයක දවස් හතරක් පහක් යනවා. ගිහිල්ලම නැහෙනේ. මෙහෙන් වාහනයක් එනවා යන් කියලා. මම ආසාවක් මගේ තිබුණේ නැහැ. මොකද මට උන්නේ කැලේට ගියාට පස්සේ නොදකින් නොපතන් තමයි. ඊපස්සේ මම කොහොමද කිව්වා මම ලොකු සාංශික ඇහුවා. ස්වාමීන් වහන්සේ මෙමය මේ ගල්දුවේ පින්කම යනවා පන්දි සංසුක පන්දිනේ දවසේ. යන්නද කියලා. පහනපතුම මේ නම පින්කම් වලට යන්න. කියන්නේ අම්මුතු ඇදලා ගැව්වා මට දැන් තේරෙන්නේ නැහැ දැන් මොකටද එන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ පින්කම් තියනවා තමයි. අක්කරගනම් පහම්පත්තු කරනවා. යෝගාවචරගේ හිත බේරගන්න පුළුවන් දෝකේ. ඔන්න ඔය නම දවස් තුනේ භාවනා කරලා පණ්ඩිත ස්වාමීන් පෝස්ට් කාඩ් ඇල්ලලා දාන එක ඔබ වහන්සේනම මෛත්‍රී භාවනා කරා. දැන් මම මේක ගිහිල්ලා ලොකු අහමුදුරන්ට කිව්වා. මට මට කියන් කියපුවාම මොකටද කිව්වේ ලොකු සංජයස මටත් දැන් බැනුම් අහනවා අරකයි මේකයි කියලා යාම හොඳටම කුලප්පුවා. ඉතින් මේ පැවිදි වෙච්ච ගමන් මේ අපි අත්දකින්න දේ. මේ නටවන නැටවිල්ලයි tempat කිරීමට හදන වැඩේ කියලා බලනකොට භාවනා කියලාවත් මදි මේකට යෝනිසමනසිකාරයත් ඕනේ සතිය කියන එකත් ඕනේ භාවනා කරනකොට උත්සාහ කරනකොට තමයි මේ කරන්න හදන්නේ tempat කරන එක අනෙකුත් භෞතික ලෞකික ජීවිතවල සහ සියලුම ආගම් වල කරන්න අවශ්‍යයි. ඒකට කමක් නැහැ. අපි කොච්චර අනුන් අවශ්‍යනවද? සහ ගහනවා. මේක දැනගෙන අපි අනුන් අවශ්‍යන්න හදනවා. කෙලෙස් අවශ්‍යනවා. නටවනවා নানা ප්‍රකාර දේවල් කරනවා. ඉතින් ඒවත් අකුසල්නේ. ඒවත් අපිට අපිට බලපානවානේ. නිසා භාවනා කරන්න ගියාට ඔක්කොටම ඔය කියන තරම් තමනෙලට අතු නමුනා වගේ තන්හිදියාවක් එන්නේ නැහැ. නමුත් ආවොත් ඒකට අනුග්‍රහ කරන්න ඕන නිසා තමයි සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මේවා බහුකාර ධර්ම. ওই සංහිදියාවට එනකොට ප්‍රමෝදය ප්‍රීති පස්සද්දි හරහා ඕක එන්නේ ඒ නිසා ඕක මට්ටම් තුනක් පැනලා තියෙන්නේ ඔන්නඔකට අනුග්‍රහ කරන්නේ මොකටද ඒ අනුග්‍රහය හරහා ප්‍රතිපදා විදිහට යamak ඒ හරහා කෙලෙස් අඩුවීමක් වෙනවා මේ කෙලෙස් අඩු වෙනකොට මේ හිත පුදුම විදිහට කැළඹෙනවා නැත්නම් අයෝනසමනස්කාරය කැළඹෙනවා දැන් යෝනසමනස්කාරය ටික ටික ටික ටික වැඩිමින් අයෝනසමනස්කාරය අඩුවීමෙන් අඩුවීමෙන් යනවා එතකොට අර ඉතුරුලා තියෙන අයෝනිසමනසිකාරය පුළුවන් තරම් নানা ආකාර ගොඩ පෙරක දෝරුකම් ගැන දාන්න පටන් ගන්නවා. ඒනත් දාලා කොහොම හරි අර tempat වෙන කටයුත්ත බුදියානින කොටිය අවශ්‍ය ගන්නයි හදන්නේ. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයේකට උපස්ථානයක් කරනවා කියන එක අනුග්‍රහයක් කරනවා කියන එක උදව්වක් කරනවා කියන එක කොහොමඩක්වත් භාවනා නොකරව කෙනෙකුට කරන්න තේරෙන්නේ නැහැ. ඒකට කරන්න පුළුවන් ඊට වැඩිය භාවනා කරපු එකනොලක් දෙනවා මේ වෙලාවේ මේ යෝගාවචරය ඉන්නේ දෙලොක් අතර හිර වෙලා තමන්ගෙම තිබුණ ආයෝනිසෝමනසිකාරයත් මේකට දෙත් දෙනවා කොහොම හරි ප්‍රයත්න නිසා වරින් වර වරින් වර යෝනිසෝමනසිකාරය එනවා ආපු වෙලාවට ටික ටික ටික ටික තැම්පත් වෙනවා ආය අවිස්සෙනවා ආය තැම්පත් වෙනවා ආය අවිස්සෙනවා එතකොට යෝගාවචරය මේකේ අනුග්‍රහ කළ යුතු තැන නැත්නම් පොහොර දැමිය යුතු තැන නැත්නම් ආහාර දිය යුතු තැන කවුරු කියලා දෙන්නේ ඒගොල්ලෝ දන්නේ ආයුනුසමස්කාර පැත්ත විතරයි. ඒ නිසා යෝගාවචරයට ඒ වෙලාවේදී බණ ඇහෙන්න ඕන. ඒ යෝගාවචරයට ඒ වෙලාවේ කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒ ඔක්කොටමත් වැඩිය මේක යෝගාවචරයෙන් කියවෙන්න ඕන. ඊට තැම්පත් වෙනකොට ඔළුව හිර වැටෙන්නා වගේ තේරෙනවා. කය හොල්ලා ගන්න බැරි තත්ත්ව වගේ තේරෙනවා. එහෙම නැත්නම් ඇත්ත කරලා බලන්න හිතන වගේ තේරෙනවා. ඉන්න තරම් නැගිටලා බලයන් කියලා නිකන් සලුව සාලා උස්සා විහිකොල්ල දානවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. මේ ඔක්කොම සුබ ලකුණු. මේ ඔක්කොම සුබ ලකුණු. මේකෙන් පේන්නේ දැන් වැඩේ යනවා. දැන් මන්තරේ මැතුරනකොට යකා දැන් එනවා දැන් මේ. දැන් කපුව ඇවිසිලා එන්නේ. ඉතින් යෝගාවචර ඒක දන්නේ නැතුව මේ අසුබ ලකුණු වලට දාන එකනේ සාමාන්‍ය ක්‍රමේ. ඒක නිසා මම ඔය එක දවසක් මේ ඔස්පෙන්ස්ගේ පොතක් කියවා ඒක ගර්ජොෆ් ගැන ලියවිච්ච පොතක්. ඒකේ කියලා තියෙනවා යම් විදියකට හිතට යම් විදියට කයට වචනෙට හික්මීමක් දාපු ගමන් ශික්ෂාවක් දාපු ගමන් එහෙම නැත්නම් දමනයක් දාපු ගමන් කියන්නේ කාය වචන දෙකට දාහන දමණයට තමයි අපි සීලය කියලා කියන්නේ. මේ හිතට දාහන එක තමයි සමාධි ප්‍රඥාමාධි ශික්ෂාව කියන්නේ. ඒක ප්‍රඥා ශික්ෂාව. මේ ශික්ෂා තුනට දාපු ගමන් ඕනම ශික්ෂාට දාපු ගමන් ඇතුලේ නුරුස්නා ගතියක් පහළ වෙනවා. අර නිචිනින්ද කකා හිටපු හතාට ඌඩුවකට දාපු ගමන් එහෙම නැත්නම් ලණුවක් බෙල්ලට දාපු ගමන් නැත්නම් කැලෙන් එළියට ගත්තොත් වල්මී හරකේ පුදුමාකාර විසිලක් අවශ්‍ය. මාළුවෙක් කොට දාපු ගමන් පුදුමාකාර විසිලක් අවශ්‍ය. අන්න ඒ වගේ අපේ හිතට නිකමට හරි තේරුනොත් මේ හිතට දැම්මම මට ශික්ෂණයක් වැටලා තියෙනවා. මට හික්මීමක් වැටලා තියෙනවා. මට සංවරයක් ඇවිල්ලා තියෙනවා කියලා හිත පුදුම දඟලිල්ලක් අහනවා. ඉතින් හුඟක් වෙලාට යෝගාවචරය ඒ දඟලන දඟලිල්ලට උදව් ආධාර කරන්න හදනවා මේ තමන්ම කරපු හික්මීම නිසයි මේක උනේ මේක හික්මීම නිසා වෙච්ච ගුණයක් හොඳක් රෝග ලක්ෂණයක් කියලා ඒ තමන්ට එන ඒ අසහනකාරී తত্ত্বය නුරුස්නා ගති කියලා තමයි ඒක ලස්සනට පරිවර්තන වෙන්නේ ඉරිටේෂන් කියන එක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ ඉරිටේෂන් එක තේරුම් අරගෙන මේ භාවනා ප්‍රතිඵලයක් කියලා හිතා ගන්න පුළුවන් උනොත් මොන තරම් ආයෝනිසමනසිකාරය සහ යෝනිසමනසිකාරය අතර වෙනසක් වෙයි මේ ඉරිටේෂන් එක මම කරන භාවනා නිසා ආවේ. භාවනා නොකර හිටියනම් මොකක්වත් නැහැ. මාළුවා දාන්න අය වතුරට. මීහර කතරින්න කැලේට. ඌ කිසිම කරදරයක් කරන්නේ නැහැ. ඒ නිසා මේ ඇති වෙන ඉරිටේෂන් එක නැත්තම් මේ නුරුස්නා ගතිය අපිට කමටා සුද්ධ කරන කීවෙන වෙලාවක් තියෙනවද කියලා බලන්න. කියනවනේ කියවෙන චෝදනාවක් විදියට. එහෙම නෙවෙයි මේ භාවනා කරන නිසා මට මෙහෙම ඇවිල්ලා තියෙනවා මට තේරෙනවා. එතකොට ඒකට භාවනා දක්ෂකුත් එකක් උපකරණ තියෙනවා. හැබැයි යෝගාවචරය යෝනිසමනසිකාරයෙන් බලන්න ඕනේ. යෝනිසමනසිකාරය මේක නැති කරන්න කතා කරනවා කියලා කියන්නේ හොඳම වැඩි භාවනා නොකර ආයෙ මාළුව වතුරට දාන එක තමයි. එතෙන් කුළුමිහරක කැලියට තාරන එක. මොකද මේක තියාන ඉරිටේෂන් එක නැති කරන්නේ කොහොමද? ඊට පස්සේ ස්වයං විවේචනයෙන් පටන් ගන්න. මේ හරියන්නේ නැත්තේ මම බහු කරලා වෙන්න ඇති. එහෙම නැත්නම් මට සීලෙ නැතුව වෙන්න ඇති. කියලා අර තමන් පිළිබඳව විවේචනයෙන් පටන් අරගන්නවා. ඉතින් අර අකුසල් කරගෙන ඉන්නකොට නිසින්ින්ද හිත මුදා හැරලා තියෙනකොට කදාකත් එන්නේ ඉන්න වෙලාවක් නැහැ. හිත තියෙන අතීත අනාගතය අරයා ගැන මෙයා ගැන. හිත ගත්ත ගමන් අනිවාර්යයෙන්ම තමන් හරියටම වැඩේ කරන්නේ පර්ෆෙක්ට් කරන්නේ නැහැ කියලා. තමන්ගේ තියෙන අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනුන්ගේ වැරදි පේනවා මට ෂෝක් එකකට භාවනා කරන තුරු මනසේ කැස්සනේ. ඒ වෙලාවට වැස්සනේ. ඒ වෙලාවට දෝතලේ ඇරියනේ චර්චර ගෑවනේ. සිරි සිරි මල්ලක් කෙල්ලුවානේ. මේ මිනිස්සුන්ට මෙතෙන්ද ඇවිල්ලවත් බැරි දප්ප කරවන ඉන්න මේ යන්තම් භාවනා හරියාගෙන එන වෙලාව කියලා අර අහල පහල තියෙන හැම එකම පුදුමාකාර විදියට දැන් ගෙදර හිටපුවාම එන ගැහුවත් ගහනක් නැහැ කම්මලේ බල්ලට වගේ එතකොට Taman කොච්චර සද්ද කරනවද කියලා මතකුත් නැහැ දොර වහනකොට අල්ලපු ගෙදර දොරල් තෙල්ලුම් කනවා. මේ හෙදිවැ. ඉතින් මේ ටික මේ භාවනා පිස්සු කියලා කියන ඕකට. මේ පිටං කොටුවේ තියෙන දෙයක්. අපි අර එතෙන් ගියාට පස්සේ අපි අපේක්ෂා කරනවා සියලු දෙනාගෙම 100ට 100ක්ම සවුන්ඩ් ප්‍රූෆ් 100ට 100ක්ම කරදර නැති තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපේ සංවේදී භාවය වැඩි නිසා වෙනදා නොදැනෙන සංවේදනා අපිට හිරියරකාර මට්ටමට අවිලා තියෙනවා. මේක භාවනාවේ ඵලයක් කියලා හිතා ගන්න පුළුවන් නම් ඉන්ද්‍රයන් සංවේදී වීම නිසා වෙනවයි කියලා හිතාගත්තොත් එහෙම නැත්නම් අපේ තියෙන ඒ ඒ පසම්බන එනවත් එක්කම මේ පෙඩැන්ටික් කියලා සියල්ලම හරියටම විවස්ථා හැට හරියටම වෙලාවට ඔක්කොම ඒකාකාරව මෙහෙම වෙන්න ඕනේ කියලා අපි මේ හිත ඇතුලේ උපරිම ප්‍රශස්තම தত্ত্ব ඉල්ලන්න පටන් ගන්නවා. ඊතර ඉනකොට අපි දැරදි කරන නිසා අපිට ගේම ඉල්ල ගන්න පුළුවන් කමක් නැහැ. දැන් දර්ශනයක් වශයෙන් ගත්තොත් ඔය සමාජ ජීවත් වෙන මිනිස්සු සදාචාර සම්පන්න වුණාට බොන මිනිස්සු කවදාකවත් ඒව ඉල්ලන්නේ නැහැ. දැන් මම සදාචාර සම්පන්න නැහැ නේ. ඉතින් ඌ කවදාකවත් අනුන්ගේ යමක් බලාපොරොත්තු වෙන්නේ සිල් දකින්න මිනිහට තමයි පෙන්වන්න බැරි. මොන මිනිහට ප්‍රශ්නයක් නැහැ. ඥාන පිට පස්සේ යන මිනිහට ප්‍රශ්නයක් නැහැ. සූදු කියන මනසට ප්‍රශ්නයක් නැහැ. ඌ දන්නවා මේ මට්ටමින් ඉන්නේ කාරි ලොකු දෙයක් මට ගහන්න වටිනවා. ඒ නිසා ඌ ළඟ තියෙන බුදුම කරුණාවක්. ඔය බොන මිනිස්සු ගාව එහෙම. මම සෑහෙන්න උත්සාහ කරා මට අර බොන්න බැරි ප්‍රශ්නයක් ආවේ කායි. මොකද හරිම සමාජශීලී මිනිස්සු. කාටත් උදව් කරගෙන ඉන්න මොකද එයා කවදාකවත් මම පර්ෆෙක්ට් කියලා හිතන්නේ මොකද තමන් ගාන අඩුපාඩු තියෙනවා මම මේකට පොහොර දාන්න කියනා නෙවෙයි මේ තමන් මේ පස්සම්බනේ සිද්ධ වෙගෙන එනකොට අං දෙකක් නෙවෙයි හතරක් එනවා ඉරිටේෂන් තමන් ගැන අසහනකාරී තත්ත්වයකට ඊට පස්සේ තමන්ගේ අඩුපාඩු දකින්න එක අනුන්ගේ අඩුපාඩු දැකීම නිසා සියල්ල හරියටම අකුරට සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් මේ හතරම ශික්ෂාව හරියන බවට ලකුණු කියලා පස්පෙන්ස්කි ලියලා තියෙනයි පොතේ. මට පුදුම සතුටක් ඇති වුණා මේ මිනිස්සු මේ කාරණා දැකලා මේක කියන හැටි. ඒක අපි කමඨාන් සුද්ධ කරන අපිට කියා ගන්න පුළුවන් වුණා. මම ගෙදර ඉනකොට මේ තරම්ම මේ වැරදි දැක්කේ නෑ අනුන්ගේ. මොකද මෙහි ආවට පස්සේ හරියට වනේ වනමුකේ පෑදුනා වගේ උහුලඟක් පෑදුනත් රිදෙනවා. ඒක යෝනිසෝ මනස්කාරයෙන් බලලා මේ සතිය වැඩිච්ච නිසා වෙච්ච දෙයක්. සංවේදී භාවය වැඩි වෙච්ච නිසා වෙච්ච දෙයක්. ඉන්ද්‍රයන් ප්‍රනීත වීම නිසා වෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන් නම් අර පස්සම්බනේ ඉදිරියට තල්ලු වෙනවා. එහෙම නැත්නම් මට දැන් හොඳට පේනවා මං ඉස්සර බයලජ්ජා දෙක තිබුණේ නැහැ. දැන් මේ බයලජ්ජා වැඩි වෙලා, ඉන්ද්‍රිය සංවරේ වැඩි වෙලා, සීලය වැඩි වෙලා මම ඇදින් අනුන්ට වෙන හිරිහැර නැත්නම් මට වෙන හිරිහැර මගේ සෞඛ්‍යයට වෙන හිරිහැර මට දැන් පේනවා. මෙන්න මේ පේන දේ නරකක් කියලානේ අපි හිතන්නේ. ඒක මේ භාවනා නිසා පේන එකක් නෙවෙයි. අපි දැනුමට වෛර කරන්නේ. තමන්ගේ තියෙන අඩුපාඩුව තමන් දන්නවනම් දැන් කවුරු හරි පෙන්නලා දෙනවා නම් ඒක ලොකු දෙයක් නේ හදා ගන්න පුළුවන්. එතන මේ භාවනා කරන්න ගියාම GestureDetector ඉන්නවට වැඩිය අපි අපේ තැවෙන ගතිය, සැලෙන ගතිය නැත්තම් හිත පීඩා ගන්න ගතිය වැඩි. අන්න ඒ ටික යෝනිසෝමනසිකාරයෙන් දාගත්තා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් ශික්ෂාව හරි. ඒ කියන්නේ සීල ශික්ෂාවේ යම් ප්‍රගමනයක් තියෙනවා. යෝනිසෝමනසිකාරය සහ සතියත් හරිම සංවේදී සූචකයක් බාටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ නිකන් මේ <clears throat> වනමුකේ පෑදුවා වගේ හැම දෙයක්ම සංඥාවල තියෙන දීපනේ වැඩි වෙනවා. පුංචි සංඥාපව ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතන මේ මේ හොඳටම සූක්ෂම උපකරණ වල තියෙන ටියුනින් නෙමෙයි ෆයින් ටියුනින් අහු වෙන්න පටන් ගන්නවා. පුංචි දේවල් වලින් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පේන්නේ අර හිරිහැරයක් වගේ තමයි. ඉරිටේෂන් එකක් වගේ තමයි පේන්නේ. ඉතින් ඒක කවදාකවත් නැත කරන්න බෑ ධර්ම සාකච්ඡාවක් නැතුව. ඒක කවදාවත් නැත කරන්න බෑ භාවනා කරන ගමන් බනහන්න නැතුව. ඒක කවදාකවත් නැත කරන්න බෑ Taman ඒ වෙන දේ හෙලි කරන්න දැනගන්න. හෙලි කරන්නේ පිස්සන්ට පිහට්ටන්න නෙවෙයි. Taman ready භාවනා කරපු කෙනෙකුට. එතකොට යා කතා කරලා දෙනවා. ඕක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. භෝග නරකට ගන්න එපා. මේ ටික දන්නවනම් එන්නේ එන්නේ එන්නේ මේ මොකක්ද කියන්නේ මේ කරදරකාරී ගතියක් නුරුස්නා ගතියක් එහෙම නැත්නම් මේ මහලුව කොට දැම්මා වගේ ගතියක් කැලේ ගිනන් හිටපු කුළුමී හරකෙක් ගෙදෙට් ගම ගම්මැද්දට ගත්තා වගේ ගතියක් එනවා දැනගෙන ඒක කලබලයක් නෙමෙයි ඒක වාසියට හරව ගන්න පුළුවන් තත්ත්වය આવොත් අපිට කියන්න පුළුවන් යෝජනාචිකාරය කියලා. ඒක මේ වැඩමුළුවකදී වෙයිද නැද්ද කියලා සාතික කරන්නම් බෑ. ඒක යාගෙන ආපු සාජ ලක්ෂණයක්ද එහෙම නැත්නම් මේ හරියට වෙලාවට බණ ටික ඇහිලා හරියට වෙලාවට කමඨාන සුද්ධ වෙලා හරියට වෙලාවට Tamanට Tamanගේ කමඨාන වාර්තා ලියන්න පුළුවන් වෙලා යමක් කාගේ හරි එක වෙනවනම් ඒක ඉතින් ජීවිත පරිවර්තනයක් වෙනවා. අර තේරෙන පටන් ගන්නවා මෙතෙක් කල් මම හොඳයි කියලා යමක් හිතුවනම් ඒ තේරෙම වැරදි. හොඳ නෑයි කියලා හිතන ඔක්කොම හරි. මාර්ගය සහ මාර්ගය දෙකේදී මේ පැමිණි දුක් පැණි රහයි කියන එක තමයි මේ ගන්න තියෙන්නේ කියලා දැනගත්තොත් ඒ පස්සම්බනේ සංහිඳියාව දිගට දිගට දිගට දිගට තාන තේරෙන පටන් ගන්නකොට මේ අර ආමිෂයෙන් සුඛය හොයපු කට්ටිය නැත්නම් සුඛ උපභෝග පරිභෝග වස්තු හොයපු කෙනාට සුඛෝපභෝගී වස්තු හොයපු කෙනාට තේරෙනවා මේ පස්සම්බනේ හරහා බුදුමාකාර නිරාමිෂ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඒක හරීම පිවිතුරු දෙයක්. කිසි කෙනෙක්ගේ සම්බන්ධය නැහැ කිසි වස්තුක සම්බන්ධිකුත් නැහැ හිත තැම්පත් වීම හරහා නිකම් මදේට බහින්න වගේ ඒ වෙලාවේ Tamanට මේ වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි තරම් inalienable unalloyed කිසිම විදිහට ඒකේ වෙන් වෙන්න බැරි ඒකට කිසිම මාත්‍යක් ඕන නැති පුදුම ප්‍රීතියක් එන පටන් ගන්නවා ඒ ප්‍රමෝදය ඒ ප්‍රීතිය මේ සාමාන්‍ය පත්පත්වල කියන්නේ निराமிෂ ප්‍රීතියක් කියලා කොච්චරද කියනවනම් කොච්චර පස්සම්බනයක් ඒ වෙලාවේ සිද්ධ වෙනවද කියනවනම් මේ ආනාපානයේ දීර්ඝ කෙටි ඊට පස්සේ පස්සම්බයන් කාය සංකාරම් කියලා කිරිහට්ටියක් මෙදෙන්න වගේ මේක තැම්පත් වේගන යනකොට ඒ යෝගාවචරයට තේරෙනවා නැත්තම් සුතමේ ඥාන తీරණ තේරුම් ගන්න පුළුවන් මේ සැප ලැබෙන්නේ මේ වෙලාවේ ලස්සන රූපයක් ඇහැට හැප්පිලා නෙවෙයි එවනත හොඳ සංගීතයක් කනට වැදිලා නෙවෙයි එහෙම නැත්නම් නාසයට හොඳ ගඳක් ලැබලා නෙවෙයි. එහෙම නැත්නම් දිවට රසයක් ලැබලා නෙවෙයි. කයට පහසක් ලැබලා නෙවෙයි. ඇහැ කන දිව නාසය කය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අයින් වීමෙන් ලැබෙන්නේ කියලා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා විවේක ජම් පීති සුඛං කියලා. මේ ඇහැ සමු අරගෙන රූප බලන්නේ නැහැ. රූපයෙන් ඇහැ පේන්නේ ඇහැ වාර. සද්දයක් ඇහිලා කනේ මිහිරියාවක් නෙවෙයි සද්ද කරදරයක්. අද්ද නැත්තම් හොඳයි. නහයට මොනවා වැදුනත් ගඳක්. නහයට සාමාන්‍ය වාතය ලැබෙනවා. ඒතර නහයත් විස්රාම අරගෙන තියෙන්නේ ගඳ සුවඳත් විස්රාම අරගෙන. දිවට රසයකුත් නැහැ. කතා කරන්නෙත් නැහැ කටෙන්. ඒකත් විස්රාම අරගෙන රසමසවුලුති කියන්නේත් නැහැ. අඩු ගානේ කය තියා ඉඳගෙන ඉන්න ආසනයේ තියා හුස්ම ටිකවත් දැනෙන්නේ නැහැ. එතකොට යන්න පටන් අර ගන්නවා ඇතුළු මදේකට අන්නේ සුඛයට කියනවා අවේදිත සුඛයක් කියලා. ඉතින් අවේදිත සුඛේ වගේ දේවල් ගැන නිර්වචනය දෙනකොට ද්වේතානුපස්සන වගේ සූත්‍රවල ਸਰවඥාන්සේ සඳහන් කරනවා. පෘ탁ජනය මේ මේවැනි වූ භාවනාවකින් සම්පාදනය කළ යුතු අවේදිත සුඛයක් ගැන මොනම තාලෙන්වත් පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ හම්බ කරලා සුඛෝපභෝගී වස්තු වලින් තමයි සුඛය ලැබෙන්නේ කියලා. ඒක නිසා ආර්යයන් වහන්සේලා කොච්චර කිව්වත් මේක නික්ලේශී නිර්මල මේක ඛේමයක් ඛේම භූමියක් වගේ ඒක ලැබෙන්නේ මේ කරදර වලින් අයින් වෙච්ච තරමට. ඇහෙන් සහ රූප වලින් අයින් වෙච්ච තරමට. කනෙන් සහ ශබ්දෙන් අයින් වෙච්ච තරමට. නාසයෙන් සහ සුවඳෙන්. දිවෙන් සහ රසයෙන්. කයෙන් සහ පහසෙන් හිතෙන් සහ හිතවිලි වලින් අයින් වෙච්ච තරමට කියලා. ඒක යෝග භාවනා නොකරන කෙනෙකුට කවමදාකවත් පිළිගන්නේ නැහැ. දැන් ඒ වෙනුවට ඒගොල්ලෝ අපිට සම්මන්ත්‍රණ ශාලාවට ගිහිල්ලා ආර්ථික දේශනාවක් දෙනවා මෙන්න මේ විදිහට රූප ලැබුවොත් මේ විදිහට ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්නේ මේමයි ලැබුවොත් තමයි ලෝකේ සුඛ පුරීමේ සැපේ කියලා ආර්යයන් වහන්සේලාට ඒවට කුණු හර්ප තමයි වර කියන්නේ. ඒ වෙයි ගණ්ඩම දෙයක් නැහැ. මීහකත් අත්විඳපු නැති එක මේ අනුට ලණුවක් දෙන එක තමයි මේ කරන්නේ. ඒ නිසා යම් තැනක සුඛයක් පෘථග්ජනෙක් කතා කරනවා නම් ඒ කාර්යයන් වහන්සේට ඇත්තේම නැත. යම් තයික සුඛයක් අවේජේ සුඛයක් කාර්යයන් වහන්සේලා කතා කරනවා ඒක පෘථග්ජනයට ඇත්තේම නැත. මේ තරම්ම උඩු යටි කුරු ගතියක් තියෙනවා බුදුජානනාංශයක දතානුපසන සූත්‍රයේ එක එක රේණුව රේණුව ඇද ඇද පෙන්නනවා. හරියටම කාරණේ වැටෙනකොට ආර්යයන් වහන්සේලා මේ තරම් ප්‍රසිද්ධ මේ තරම් ප්‍රකට දේ පෘථග්ජනය කවදාකවත් පිළිගන්නේ නැහැ. මොකද පෘථග්ජනය දන්නේ ආමිෂ සුඛේ විතරයි. නමුත් ඒ පෘ탁ජනයක්ම භාවනා කරලා කරලා කරලා විවේක ජම්පීච සුඛං ඒ කියන්නේ විවේචයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ දැක්කට පස්සේ තේරෙනවා මේ ඇහ කන දිවනාසය කියන එකේ ලබන තුන උපරිම සැප තමයි ඒක විස්්‍රාම ගන්න. විස්්‍රාම ගන්නකොට එන සුඛය ඒ රූප සද්ද ගන්ධ රස වලින් වින් වෙච්ච සුඛය කවදාකවත් නැති වෙලා යන්නේ අර හැම එකක්ම ඇති වෙනව නැති වෙනව. මොකද ඒ රූපයකට සාපේක්ෂ වෙන්නේ රූපේ නැති වෙනකොට ඒ ඒ සුඛේ නැති වෙනවා. වේදනාව සද්දයකට සාපේක්ෂ වෙන වේදනාවක් නෑ වේදනාව සද්ද නැති වෙනකොට නැති වෙනවා. ගන්ධ රස පහස. මේ යමක් නැතිව නැත්නම් ඉදේච සුඛේ මේ ලැබුණාට පස්සේ ඒ කෙනාට ඒ දැනෙන දැනීම එහෙම නැත්නම් ඒක උපයගෙන ඒකට අනුග්‍රහ කරලා ඒකට සතුටු වෙලා යෝනිසෝමනස්කාරයෙන් බලලා කිනාට මොනම තාලකින්වත් වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ යම් හේකින් බුද්ධ ශාසනයක් තිබුණ නැත්තම්. පුත්‍රජානන්සේ කියලා බණ කියලා ඒ බණ ඇදලා පෙන්වන්න පුළුවන් මෙන්න මේකයි මේ පුත්‍රජානන්සේ කියන්නේ ඔය කරන කොටත් වෙන්නේ ඒක තමයි. ඒක නිසා කියලා ශාසනයක් තියෙන කාලේ මේක සංනිවේදනය කරන්න පුළුවන්. නැති කාලේ ගන්න බෑ. මේ මෙන්න මේකට පොඩි අභියෝගාත්මක වගේ දෙයක් තියෙනවා බුදුජානන්සේ පහළ වෙන්නේ ඉස්සර බමුණෝ බමුණු කියලා නෙමෙයි ඒකට කියන්නේ මොකක් වෙලාට ඒ බමුණන්ට ප්‍රතික්‍රියා කරපු ආජීවකයෝ ශ්‍රමණයෝ තපස්සරු කැලියට ගිහිල්ලා ওই විදිහට කුලයා කෙරෙහි වෙන් වෙලා ගණයා කෙරෙහි වෙන් වෙලා උපයාගත්ත සැප. ඒ සැපේට කුල ભેදේ බමුණු කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ සැපේ ලැබෙන්නේ බ්‍රහ්ම පදාර්ථයට ලඟ වුණා විතර. ඒකට යාග හෝම කරන්න ඕනේ. බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සලා ආජීවකෝ හිටියා, ශ්‍රමණයෝ හිටියා, නිගන්ඨයෝ හිටියා. ඒගොල්ල කෙරුවේ මෙවෙන් අයින් වෙලා සැපයක් කෙරුවා. ඒ සියලුම දේවල් බමුණන් විසින් විනාශ කරා. ඒගොල්ල කැමති නෑ මොකද ඒගොල්ල කරගෙන යන බිස්නස් එකට මේක පාඩුයි. ඒගොල්ල කරන්න හදන්නේ සත්තු කපපන් අපිට උදව් කරපන් යාගෝහම කරපන් ඒ නිසා අපිට කිසි දෙයක් නැතුව ඒගොල්ලන්ගේ ටැක්ස් වලින්ම ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු බය කරගෙන කොහෙදෝ නොපෙනෙන දෙවි කෙනෙක් ගාව බ්‍රහ්මෙක් ගාව තමයි අප තියෙන්නේ. අපි තමයි ඒකට මධ්‍යම කාරකයා. මැද මැදිහත් වෙන එකන අපිට ඇවිල්ලා යාගෝම කරපන් කියප එක තමයි ඒ දවස්වල තිබුණේ. ඉතින් ඒ හිටපු ඒ ආජීවකයන්ගේ ධර්ම ඒ හිටපු තපස්වරුන්ගේ ධර්ම කිසිම විදිහකට ග්‍රන්ථාරූඪ වෙන්නවත් තිබ්බේ නැහැ. බමුණ විනාශ කරා. චරවචනාංශේ ආලාර කාලා මුද්ද ක්‍රාම්පුත්‍ර සංජේ වගේ කට්ටිය ළඟට ගිහිල්ලා මේක ඉගෙන ගත්තා. ඉගෙන ගන්නකොට ඒක ශාසනයට දාගත්තා. දානකම මේක සමත ක්‍රමයේ විනාශ කරේ නැහැ. ඒක නිසා පොලිස් පබ්ලිකේෂන් සොසයිටි එක නැත්තම් ඔය ග්‍රන්ථ ප්‍රකාශන සමිතියේ බෞද්ධකේ ලියලා තියෙනවා. බ්‍රාහ්මනිසම්, Hinduism and Buddhism කියලා පොතක්. ඒකේ පෙන්ලා තියෙනවා බුදුන් පහළ වුණාට පස්සේ තමයි ඒ ආගම් හැම එකකම පොත් එළියට ආවේ. ශාසනය පහළ වුණාට පස්සේ. ඊට ඉස්සර තිබුණේවා සමාජයේ ඉහළ ඉන්න මට්ටමේ කට්ටිය සේරම මේ නිර්ආමෂ සුඛයට නිඳ කරලා, ලැජ්ජ කරලා, විනාශ කරලා දාලා තියෙනවා. තරුවචනanse ඇති කරපු ශාසනය නිසා එවුවා ක්‍රමික ප්‍රතිපදාවක් ඉදිරියට ඉදිරිපත් කරා. ඒව ඔක්කොම ග්‍රන්ථාරූඪ වෙලා තියෙන ਸਰවඥාන්සේගේ පරිණිරවාණයෙන් අවුරුදු 600කට පස්සේ. ඒක නිසා කවුරු අපි කියනවා ඒ පොතේ ලස්සනට කියලා තියෙනවා. බෞද්ධයෝ පවා පිළිගන්නවා මේ කර්මේශා කර්මඵලය කියන එක බුදුරජාණන් වහන්සේ Hindu ආගමෙන් ගත්තේ. ධ්‍යාන භාවනා කියන එක Hindu ආගමෙන් ගත්තේ කියලා. බොහොම ලස්සනට රචන රචනා කළා තියෙනවා. Hindu හෝ බ්‍රාහ්මණ ආගමෙන් කෙරුවා විනාශ කරපෙක විතරයි. ඒව වැඩුවේ Hindu ආගමට ඒතකොට Hindu කියන එකක් තිබෙලා නැහැ බ්‍රාහ්මණ ආගමට විරුද්ධව ගිය ආජීවකයෝ ශ්‍රමණියෝ ගාව මේක තිබ්බ හැබැයි ගොඩ ගැහෙන්න දුන්නේ නැහැ මූල ධර්මයක් වශයෙන් වෙන්න දුන්නේ නැහැ සරුවච්චන් වහන්සේ තමයි ඒක පණ දුන්නේ ඒක නිසා කවදාකවත්ම පිළිගන්න යන්න එපා මේ සරුවච්චන් වහන්සේ මේ බ්‍රාහ්මණ ආගමක මේවා ගත්තයි කිය. බ්‍රාහ්මණයන්ට විරුද්ධව ගිය කට්ටිය ගාව තමයි විප්ලවකාරයෝ ගාව මේක තිබ්බේ. ඒ කට්ටියට ගමනක් යන්න දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ශාසනය ආවට පස්සේ ඒක ඉන්න පටන් ගත්තා. ඒ වාගේම දෙයක් තමයි වෛද්‍ය විද්‍යාව කියන්නේ. වෛද්‍ය විද්‍යාවෙත් කරපු ඔක්කොම විනාශ කරා සර්වචනාංශිත ඉස්සලා. පස්සේ තමයි රාජකීය වෛද්‍යවරයෙක්පත් කළා ජීවකයා. වෛද්‍ය ශාස්ත්‍රයට තැනක් දුන්නේ බුදුජානකෙන් වේදකමෙන් නිවන් දකින්න පුළුවන් නිසා නෙවෙයි. ඒ වෙනකොට තිබුණ සමාජ අසාධාරණ. මේ කාසුකෝපභෝගී දේවල් වලින් විතරයි සැප ලබන්න පුළුවන් දෙයයන් ආශ්‍රිත වැඳීමෙන් විතරයි යාගෝම වලින් විතරයි මයි ළඟට වරෙන් මට පඳුරු පාකුඩම් දීපන් මම විතරයි සැප ආරම්භ දෙන්නේ කියාගෙන හිටපු මේ බමුණු අධිරාජ්‍යය කඩපු මහ විශාල විප්ලවයක් පුදුජනන්සේ කරා. ඊට සමානව මේ නිගණ්ඨනාත පුත්ත නැත්තම් ඒ අනික් ශ්‍රාන්තුන් වහන්සේ දෙන්නම රජ කුලේ දෙන්නම බමුණු කුලේ විනාශ කරලා බමුණු විනාශ කරපු ඒ ධර්මතා දැනුම ඉදිරිපත් කරා. ඉතින් ඒකෙදී අපි තාමත් විශ්වාස කරනවා නම් මේ බුදුජානනාත් ඒකෙන් කොපි කරුවයි කියලා. ඇත්තරම මේ පොතේ ලස්සනට කියලා තියෙනවා. මම ඉතින් කටවැරදිච්ච වෙලාවක මට එක්කෙනෙක් කිව්වා උලංගන අන පොත කියලා බලන්න. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ භාවනා කිරීමෙන් නැත්නම් අපි කිව්වොත් निराமிසව මේ ලබා ගන්න පුළුවන් වූ මේ අවේදිත සුඛය විනාශ කරන තමයි මේ භෞතික දැනුම ලෝකෙතියි. මේ තාක්ෂණීය ලෝකෙතියි. මේ යටිදල පහසුකම් මේ ලෝකෙතියි. මේ sannivedanaya තියෙන්නේ අපේ හිත වර්තමාණයෙන් කඩලා දාන්න. අපි මේක අවුරුදු 200ක් බොහෝම උඩ තියන රැක්කා. හැබැයි ඊට ඉස්සෙල්ලත් ඔය වගේම මේ අවුල් පාස තිබ්බා. දැන් টপ ක්ලාස් සයන්ටිස්ලා ඔක්කොම දන්නවා. විද්‍යාවෙන් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සයා වර්තමාන ගති කරන එක විතරයි. ක්ෂණ සම්පත්‍ය පන්නන එක විතරයි. අප්‍රමාදයේ කඩලා දාන එක විතරයි. නමුත් තාමත් අවාසනාවට වගේ පන්ති කාමරවල අර කුණු හරප ටික උගන්වනවා. අපි PhD දෙනවා. MSc දෙනවා. ඩිග්‍රී දෙනවා අර පච ටික දන්නකමට. ඒව දැනගන්න දැනගන්න වෙන්නේ මේ නිරාමිෂ සුඛයක් වගේ භාවනාවක් වගේ දෙයකින් අපිත් ඉවරයි අපේ પરම්පරාවම ඉවරයි. ඒක නිසා කවදා හෝ කවුරු හරි මේ හිත සම්බනේ වීමෙන් පුදුමාකාර ප්‍රීතියකට යනවා. ඒ ප්‍රීතිය තියෙන්නේ ওই ආමිෂේ නැති එකක්. ඒකට ওই බහුජාතික සමාගම් කැමති නැහැ. ඒකට එහෙම නැත්නම් ඔය মালටි ජාෂනල් කම්පැනිස් කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ සුඛෝපභෝගීත්වය. ඉතින් අපේ <coughs> ලංකාවත් අපි ඔය දස අවුරුදු සැරසුම් 20 අවුරුදු සැරසුම් 5 අවුරුදු සැරසුම් දාලා මේ තාක්ෂණයනේ අපි අරන් දෙන්න හදන්නේ මේ. අත පිට කාසිපණ හොඳ හැටි තියෙනවනම් මම හිතගෙන දිව්‍ය ලෝකෙම වන්නම් කියලා නෙමෙයි කටපට ගහගෙන නටන්නේ කට්ටිය. නමුත් ඒ වෙනකොට මේ පස්සම්බණය හෝ පස්සම්බණය හරහා මේ සිදුවෙන සුඛය කියන මේ කියන නිර්ාමිෂ සුඛය ආගමක් කරගෙන ආගමට බැන බැන මේක මේ මිනිස්සු දාස කරගන්න හදනවා. එතකොට නිෂ්පාදනය නැති වෙනවා. එතකොට මේ නව නිර්මාණ ශිල්පෙත් නැති වෙනවා. ප්‍රගතිය නැති වෙනවයි කියලා. බුදුමාකාර දෙයක් ගොතාගෙන යන්නේ. ඉතින් හොඳම නිර්මාණශීලීත්වයේ තියෙන තැනට යන්න හොඳම ප්‍රගතියේ තියෙන තැනට යන්න හොඳටම අභිවෘද්ධිය තෙන්ට යන්න 150ට වැඩි ආසානෙ නිසා පිස්සු. ඕනෙම ආර්ථිකයකට අද යන්න ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් ආර්ථිකය යම් තැනකට ඇවිල්ලා තියෙනවා අපි කියන්නේ පළවෙනි ලෝක රටවල් කියලා 40 පැනලා බෙහෙත් බොන පිස්සුයි. 50ට වැඩිය මානසික අසහනකාරයෝ. ඒ වගේ වැඩියෙන්ම වැඩෙන්නේ ඉස්පිරිතාලවල තියෙන පිස්සු ආට්ටු වල තියෙන ඇදවල් ගන්න තමයි. පුදුම වර්තනයක තියෙනවා. ඉතින් අපි තාම මේක පිටිපස්සේ යනවා. ජාතියක් වශයෙන් සමූහයක් වශයෙන් ඒ වගේ මේක ලොකු සංස්කෘතියක් කරගෙන අපි ජීවත් වෙනවා. මොකද වැඩි කල් ওই බොරුව කියන්න හම්බෙන්නේ නැහැ. වැඩි කල් ওই බොරුව කරන්න හම්බෙන්නේ හාත්පසින්ම තේරෙන පටන් ගන්න තියෙනවා මේ ਸਰවඥාන්සේ පෙන්නපු නිහතමානීත්වය. ලද දෙයින් සතුට වීම, ඇතුළත හිත ගැනීම, තැම්පත් වීම හරහා පුදුමාකාර සෝකයක් ලබන්න පුළුවන්. ඒක බ්‍රහ්ම සෝකයට සහ දේව සෝකයට තමයි සමාන කරන්න පුළුවන්. නමුත් අපි මේ බලාන ඉන්න අපේ සමාජ සන්දර්භයේදී ආ බැලුවොත් මේ සමූහයේ වශයෙන්ම අර හාවා තල් ගහක් යට පුදියන ඉනකොට බෙලියක් බෙලිගිරියක් තල් ගෙඩියක් මේ බෙලිගිරියක් හරි තල් ගෙඩියක් හරි තල්ලත්තක් උඩට වැටුණාට පස්සේ අහස කඩා වැටෙනෝ කියලා දුවන්න පටන් ගත්තා සියලු සත්තු ඔක්කොම දිව්වනේ මේ කැලේ කඩාගෙන සිංහයාට විතරනේ ඕනේ උනේ බලන්න ගිහලා බලපන් මොකද උනේ කියලා බෑ බෑ යන්නත් බෑ ඇඟ හිරි වැටෙනවා අම්මෝ අහත කඩා වැටෙනවා කියලා නිදුවන්නේ. නෝ ගිහලා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ? ආවා හීනෙන් බය වෙලා කියපු කතාවක්. ඔය විද්‍යාවත් හීනෙන් බය වෙලා කරපු කතාවක් තියෙනවා. ඔය හීනෙන් අවදි වෙනවා. ඒකත් විද්‍යාවේම ගුණයක්. මේ විද්‍යාව ඒ දවස්වලට වැඩිය අද හොයාන හොයාන ගිහිල්ලා අද ඇවිල්ලා තියෙනවා සම්දිස්ථානයකට විද්‍යාව කිව්වනම් අමෝ පචයක්. මොකද මාස 6න් ඒක ඌ බොරු කරලා පෙන්නනවා. විද්‍යාපවර්ධන සංගමේ කතාවට අපි ජයජවර්ධන මහත්තයා කියලා දුන්නා විද්‍යාව කොච්චර ලස්සනද කියනවනම් මේ අද හොයාගත්ත දේ මාතායකින් බොරු කරුවොත් තමයි දිනුවා කියලා කියන්නේ. ඉතින් උඩ අවිද්‍යාව කියනවාද විද්‍යාව කියනවාද කියලා අපේ කේමානන්ද සාංශේ ලොකු පොතක් තිබ්බා අපිට තාම අච්චු ගහගන්න බැරි. මේ අපි පොඩි උන්ට උගන්වන පචේ මේ විද්‍යාව කියලා මේක දැම්මට පස්සේ તો බුදුහාමුදුරුවෝ පෙන්වන විද්‍යාවට මොකද වෙන්නේ? ඉස්සරකට නවීන විද්‍යාව කිව්වේ දැන් නවීන කැලේ එමෙහිට අයින් කළා. මේ විද්‍යාව කියලා පෙන්වන්නේ ඕක. ඒකේ පෙන්වන්නේ සුඛෝපභෝගී. රැස් කරපන්. සූරකහපන්. හම්බ කරපන්. මගේ කියපන්. මෙතන මොකද කියන්නේ? tempat වෙන්න අරපන් ඕක. චේතනාපූර්වක කරන වැඩ පොඩ්ඩකට නැතකලා tempat වෙන්න අරපයිසකට පුදුමාකාර මදයකට යනවා. වේදනාවකට විඳීමකට යනවා. ඒකට අය මාත්තු දාන්න ඕනෙත් නැහැ. ඒක මනුස්සයාට තියෙන උප්පත්තියම ලැබිච්ච ජම්ම දායාදයක්. ඒක නැතිකරන්න කීයක් දේවල් අපිට දවසකට හම්බ වෙනවා. ඉතින් අපි ඒවට දොස් කිය කිය ඉන්නවා මිසක් ඒ සියල්ලම ඒ ප්‍රසම්බනේ නැති කිරීම සඳහා අපිට එන සියල්ලම අපේ මනාපෙන් ඉල්ලගෙන මල්ලේ දාගත්ත දේවල්. කිසිම කෙනෙක් දාපුවා නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට ඒව නතර කරන්න බෑ. හැබැයි අඩු කරන්න පුළුවන්. වෙලාවකට බලන්න පුළුවන් ඔක්කොම තිබිච්චාවයි. විනාඩි 5ක් 10ක්. නැත්නම් දවස් 7 දෙකක්. මේ එක තැනක වාඩි වෙලා ඉන්නකොට මේ ඇති වෙන සංහිඳියාව ජම්ම දායාදයක්. ඒකට ගියාට පස්සේ තේරෙනවා ඒ සුඛය අත්දකපු කෙනාට ඒ පස්සද්ධිය හරහා එන සුඛය අත්දකපු කෙනාට අනින්ද්‍රිය බද්ධව මනසේ බාහිර ලෙල්ලේ තිබ්බ හිත නැත්තම් මනස කියන ග්ලෝව ගත්තොත් බාහිරේ තිබුණ ඒ මානසිකාර්ය දැන් යෝනියට කිට්ටු කරනවා මැදට කිට්ටු කරනවා මුලට කිට්ටු කරනවා ටික ටික ටික ටික එනකොට බාහිර වටේ තියෙනව ඔක්කොම ඉන්ද්‍රියබද්ධ ඥාන තියෙන. ඇහත් රූපයක් කනත් සද්දයක් ආදී වශයෙන්. දැන් අපි ඔය භාවනා කරනවා කියලා දෙක වහ ගන්නවානේ. ඒක සීල ශික්ෂාව නෙවෙයිනේ. ඒක සමාධි ශික්ෂාව. අපි සද්දයක් නැහැ වෙන තැනට යනවා. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂාව. ඊට පස්සේ අපි පොරොන්දු වෙනවා නාසයෙන් ගඳ සුවඳ බලන්නෙත් නැහැ. දිවෙන් මොනක් කන්නෙත් නැහැ. අර බලන්නෙත් නැහැ. කතා කරන්නෙත් නැහැ. කයත් හොල්ලන්නේ නැතුව ඉන්න මේ තද්ද බල සමාධි ශික්ෂා. ඒ සමාධි ශික්ෂාවට ලැබෙන ප්‍රතිඵල තමයි මේ කියන නුරුස්නා ගතිය, Tamanට දෙස් දෙන ගතිය, අනුන්ගේ දොස්ත වෙන ගතිය, සියල්ලංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියන මේ ගතිය මේ සමාධි ශික්ෂාව යනකොට ශික්ෂාව නිසා ඇති වෙන ගතිය. ඒක මේ භාවනා ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ දියුණුවක් කෙලස් අඩු වීමක් කියන එක වාර්තා කර ගන්න දන්නවනේ. ඒක කිසිම කෙනෙකුට සහජයෙන් ඇති වෙන්නේ නැහැ. මාරය හදලා තියෙන මීටර එක අනික් කරත. ඒක දුකක්, ඒක කරදරයක්, ඒක හම්මැලිකමක්, ඒක බයක්, ඒක තසවෙනක් කියලා තමයි හදලා තියෙන්නේ. බුදු ජානනාචේ මාරය ඔය නටත් එහිමීට රහසෙන් ඇවිල්ලා කියනවා එපා දුවේ ඔය කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ සුරංගනාවන් තන්දුවන්තුළු යට පුතුනලවන්නට ගීත ගායනවල ඔක්කොම මායයා මම උඹට කතාව කියන්නම් ඔය tempat වෙනකොට මේ tempatuට තන දීපං එතකොට උඹට හම්බ වෙනවා සුඛයක් ඒක උඹට පෙරමග ලකුණක් ඒ හැතැම් කණුවක් ඒ ඔය ලෝකේ තියෙන සුඛෝපභෝගී දේවල් වලට සම්බන්ධ කරන්න බෑ සම්සන්දනය කරන්න බැරි තරම් අන්නේ කාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ බාහිරේ හොයන්න හොයන්න මේ කියන නිර්ාමිෂ සුඛයෙන් අපි අයින් වෙනවා. මෙන්න මේ සංදිස්ථානයේදී ආගම සහ ධර්මයේ දෙක වෙන් වෙන එක හරිම ලස්සන සිද්ධ වෙනවා. තාමත් ආගම මේ ආමිෂ සුඛයට මිනිස්සු බඳිනවා. ඒක ඔය මහලා සහ මහලා සහ මොහොත කියන එකේ අර්නස්ට් හෙමින්වේ බොහොම ලස්සනට කියනවා ආගමෙන් කරන්නේ මොකද්ද? දැන් තියෙන සල්ලි ටික අරගෙන මිනිස්සයන් කියනවා මතු ආත්මේ මේකට පොලිට් එක හම්බ වෙයි කියලා. දැන් tempat කරන්න මේක අපේ අපේ පින් පෙට්ටියට දාන්න. එතකොට ලබන ආත්මයට අම්බේ මොනවද නොලැබෙන්නේ? ඉතින් කට්ටිය නොකාන ඔබී හරි කමන්නේ වහලේ වහන තියෙන උළු ටික විනු තියෙන සල්ලි ටික හරි ගිහලා පින් පෙට්ටියට දානවා ඊගා ආත්මේ අම්මා දැන් මේක හම්බ වෙනවනේ. ඒ විමාන හම්බ වෙනවා අරක හම්බ වෙනවා මේක හම්බ වෙනවා කියන. ඉතින් ඕක තමයි මනුස්සයා මනුස්සයා ඌහුවා කියලා කියන්නේ. මෙතන තේරෙනවා මේ මොන සාමිසේ ලැබුණත් මේ පින කරලා පිනේ ප්‍රතිඵල වශයෙන් ආමිසේ ලැබුණත් ඒකත් කරන්නේ හිත සතිය කඩන එක විතරයි. ආමිෂේ ලැබුණත් අපි හිතන්න පංච කල්යාණෙම හම්බුනායි කියලා. කේස කල්යාණයයි, දන්ත කල්යාණයයි, චවි කල්යාණයයි ඔය මොකක් වුණා මොකද වෙන්නේ? තව මිනිහෙක් අමාරුවේ දාන එකනේ. ඉතින් අපි හිතනවා අපි ඥානවන්ට පංචකල්යනා අපිට දෙච්චසක් මහ පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙක් වෙන්න. එහෙම නැත්නම් මේ සුපර්මෑන් වෙන්න. මොකටි? මේව හම්බුනාට පස්සේ මොකද වෙන්නේ? එකක්වත් පාලනය කරගන්න මනුස්සයර තියනවාද හික්මීම කියන එක. සීල ශික්ෂාව තිබුණා සමාජ ශික්ෂාව නැහැ. ඒසයි මොනවත් නැතුව මේ ජීවිතේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ manussත්ත්ව ප්‍රතිලාභේ මේ ක්ෂණ සම්පත්තිය මේ සද්ධර්ම ශ්‍රවණේ මේ සත්පුරු සාස්ත්‍රේ බැස්ස ගන්න පුළුවන් නම් බහිනකොට තේරෙනවා නම් මේ ප්‍රතිපදාව ඉදිරියට යන්නේ කියලා තේරෙනවා නම් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ කියලා දවසේ 195ක් කෙලෙස් තිබිච්චා ප්‍රශ්නයක් නැහැ මේ 105 කාර්ය ප්‍රදේශය යන්න පුළුවන්කම මේ හිතන්න මෙච්චර කෙලෙස් තියෙන ලෝකේ මේ වගේ සුඛයක් ලබන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම නැත්නම් අර තඹ දාටිකයට මිනිහ කපුපේ කාට බුදුජානකට සාරිපුත්‍ර සාංශයට පුළුවන් වුණා නම් ඒ සලලක්කන වීදිය දක්වා ගෙනියන්න මිනිමරු මිනිසයාට අද බලන්න අපි මැස්සෙක් මරලා කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා. මදුරෙක් මරනොත් කොච්චර පශ්චාත්තාප වෙනවද කියලා. මේ විදිහට අපි මේ පුදුමාකාර බයක් ඇති කරලා තියෙන්නේ මේ විපස්සනාව දන්නේ නැති නිසා සතිය දන්නේ නැති නිසා පව් ගෙවන් කිරීම නැත්නම් අහෝසි කිරීමේ ක්‍රමය දන්නේ නැත්නම් අපි ළඟට ඇවිල්ලා බිල්ලෝ පෙන්නලා බය කරලා මේ සදාචාර සම්පන්නයක් කරන්න හදනවා සදාචාරය නරක නෑ සීල ශික්ෂාවට හොඳයි සමාධි ශික්ෂාවට යනකොට වෙන හික්මීමක් තියෙනවා එතකොට පේනවා අපි පව් කරලා තියෙනවා නෑ කියන්න බෑ පව් කරලා තිබුණත් තදංග වශයෙන් ඒ ඒ දී ඇති චිත්තක්ෂණය අපිට හිත ගෙනියන්න පුළුවන් ප්‍රමෝදයෙන් ප්‍රීතියට ප්‍රීතියෙන් පසම්බනේට පසම්බනෙන් මේ කියන සුඛයට ගෙනියනකොට තේරෙනවා ඒ පව් එකකටවත් අපි කරපු පව් එකකටවත් සතිය කරන්න බෑ. එච්චරයි කියන්නේ. ඒ සතිය එකට යනකොට පේනවා පව් වලින් කරදර දෙනවා ඒක වෙනම දෙයක්. පාර වළක්වන්න බෑ. ඒ නිසා මේ සතිය කියන්නේ යගදාවක් වගේ. චක්‍රායුධයක් වගේ දෙයක්. හැබැයි මේ වැටි වැටි යන සතිය, කැඩි කැඩි යන සතිය, අඛණ්ඩ ඛණ්ඩ සතිය එහෙම එකක් නැහැ. සතිය අඛණ්ඩව යන්න ඕනේ. අඛණ්ඩව නැත්තම් පසම්බනයක් වෙන්නේ නැහැ. සතිය අඛණ්ඩ නැත්තම් පසම්බනයක් වෙන්නේ. අපි වරින් වර වරින් වර ආනාපාන බැලුවට, වරින් වර වරින් වර ධක්මන බැලුවට බෑ. එක දිගට බලන ගතිය තියෙනවා. එක දිගට බලනවායි කියන්නේ භෞතිකවම අපි ඉඳුරංගෙන් වෙන් වෙන්න ඕනේ. එකම ට්‍රැක් එකේ හිත යන්නේ. ඒක හොඳට ඒක පිටිපස්සේ මෙහිට යනකොට තේරෙන පටන් ගන්න ඒක ලැහැක්කක්. ඒක සාමාන්‍යයෙන් කරන භෞතික විද්‍යාව වගේ පුහුණුවක් විතරමයි එතන තියෙන්නේ. නමුත් මේ Tamange ආධ්‍යාත්මික වස්තුවක් අරගෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් අරගෙන මධ්‍යස්ථ අරමුණක් අරගෙන නොමිලේ ලැබෙන අරමුණක් ගන්න එක දිගේම යනකොට ලේසියර කියන්න පුළුවන් කියන්න පුළුවන් උනාට කරන්න අමාරුයි මම දන්නවා. නමුත් එimhe යනකොට තේරෙන පටන් ගන්නවා අම්මගෙන් බීපු කිරි වලටත් වැඩිය හොඳ. පුදුමාකාර සැපයක්. ඒ ඒ ක්ෂණය එනකොට ඒ කියන්නේ වේදනාව එනකොට අපි අර මෙතෙක් කල ඉගෙනගෙන සුඛෝපභෝගීත්වය හරහා ගන්න මේ ආමිෂ සුඛය පුදුමාකාර අසහනයකටපත් වෙනවා. මොකද මේක මේ නිර්ආමිෂ සුඛය වෙනම මාත්වක්වත් ඉල්ලන්නේ ඒක මොනම දෙයක්වත් මේ වෙන් වෙන්න හිත දෙන්නෙත් නැහැ. පරියන්කේ නැගිටින්න හිත දෙන්නේ තරමට එන්න පටන් ගන්නවා. මෙන්න මේ සුඛය ওই කියන සුඛය ආවට පස්සේ ඒකට අනුග්‍රහ කිරීම නැත්නම් ඒකට පොහොර එහෙම නැත්නම් ආහාර දෙනවයි කියන එකට අපිට කරගන්න බැරි අපිට මේ දාන්න බාහිර ආමිෂයේ පිළිබඳව තියෙන ආශාව නිසා එහෙම නැත්නම් මේ කෑදරකම කියලා කියන සිංහලෙන් කියන කෙන තෘෂ්ණාව කියන්නේ. ඒ නිසා ආමිෂ සුඛේ නිසා අර නිරාමිෂ සුඛේ පෙනිපෙනි අපි තාම 195කටත් වැඩි කාලේ දාන්නේ ආමිෂ සුඛේට. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයා මේ මේ යන්න බාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදි වල යන්නේ මම් මුලා වූ එකකුසේ කියලා Taman ගැන කල්පනා කරලා මම මේ භාවනාදී හම්බෙන මේ සුඛය වඩා වර්ධනය වීමට අවශ්‍ය කරන්නා වූ අනුග්‍රහය වශයෙන් මට කොච්චර දුරට තව වැඩි කරගන්න පුළුවන්ද හුදේකලාව. තව වැඩි කරගන්න පුළුවන්ද මේ ශාසන සම්පත්තිය. අන්නේ වැඩි කර ගැනීම සඳහා මම කුමන විදිය වචන පාවිච්චි කරන්න ඕනද කියලා සම්මා වාචා කියන තැනට හිත දැම්මේ නැත්තම් මේ මේ පුරුදු තාලට මේ කක්ක ගොඩේ ඕක වැවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. පළවෙනියෙන්ම යෝගාවචරයට හිත වදින දේ නැත්තම් කනහරා වදින දේ තමයි වැඩියෙන්ම අකුසල් වෙන්නේ වචනෙන් කියන එක තේරුම් ගන්න. දවස පුරාවට කිලෝරක් නැහැ මොන්න තරම් පින් කරාද අල්ල නැති මල්ලකට පුරවන්න හදනවා වගේ ඇහිදල් කූඩේකට පෙරලනවා වගේ මොකද මේ කියාපෑම නිසා වාචාලකම නිසා කතාව නිසා ඉතින් ඒ නිසා අර වගේ පසම්බනයක් දිනු වෙන්න නම් යම් කිසි මට්ටමකට අර තදංග කියන මට්ටමින් සමුච්ඡේද මට්ටමට යන්න නම් දැනගන්න ඕන කතාව පොඩ්ඩක් අඩු කරන්න වෙච්ච ගමන් ඔන්න දික්කසාදන අඩුවක් වෙනවා පට ගන්නකොට එහා පැත්තේ මේ බලවංගෝ ඉස බැඳලා තෙල් ගාලා ඉස පීරා කොණ්ඩ බැඳුම් මම මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් කියලා ඊතර කතාව අඩු වෙච්ච ගමන් පොල් කල්ලා පොල් ගහලා කණ්ඩ දුන්න බම් මේ මිනිහට මෙන්න બોලේ මං එපාලු දැන් කියලා ඔය දෙන්නට දෙන්නගේ තියෙන ප්‍රේමේ ඔය අහල වට්ටමේ විතරයි තියෙන්නේ ඒක පොඩ්ඩක් නතර වෙච්ච ගමන් ඒක මරනවා අනිල්ලුම ඉන්න වෙලාවේදී මට හොඳටම මේ අවශ්‍යතාවයක් වුණා මම නිල්ලඹ ගියා යනකොට සුද්ධියක් හිටිය අඩි 6ක් විතර උස මං ගාව මං ආවා මට කාම උඹට ඕනේ කාමරයක් හිටපන් කිව්වා ඉතින් මං ගිහිල්ලා හොඳ කාමරයක් හමුණ භාවනාවක් මොකුත් නැහැ කිරිපැණි එළ හොඳට යන ගමන් යන්න ලැහැත් වෙන දවසේ මං ගිහිල්ලා කිව්වා මේ දවසේ රුපියල් 30ක් ගෙවන්න ඕනේ දවස් ඩොලර් කේ ගන්න රුපියල් 30යි ඊට පස්සේ ගා දවස් 6කට රුපියල් 180ක් ගෙවන්න ගියා. ඊට පස්සේ කවුරුන බිල තියෙනවා ලියාගනි. උඹට ඕන නම් බිලක් ගන්න කිව්වා. මට ඕනේ නැහැ කිව්වා. තල්ලිත් ඕනේ නැහැ. ඊට පස්සේ වාඩි වෙනවා මම ඔබට කරපු වැරද්ද මොකද්ද කියලා. දැන් මූණත් කළු වෙලා මේකේ. අඩියයි විතර සුද්ධියක් එක ගහ ගන්නත් බෑනේ මට. මම හිතුවා මොකද්ද කියලා. ඔබ ආපු වෙලාව ඉඳලා මේ වෙනකම් වචනක් කතා කරේ නැහැ කිව්වා. මම ඕගේ. ඉතියකෝ මම උඹට කරපු හැද්ද මොකද? මොකද ඉතින් ඒක නෙවෙයිනේ කතා කරන්න ඉපයි කියන්නේ. ඒ වුණාට අපි දෙන්න විතරනේ හිටියේ. මම මම පොඩි කාලේ හිත කරදර කරපුවාම තාත්තා ගහලා කල්ලඟුරු කාමරේට දාලා කියනවා කාටවත් මට කතා කරන්න එපා කියලා. ඒකලු මරණ දඬුවම. උඹ ඒක මට අද කරා. දැන් මේක බලාපල්ලකෝ මේ ගහෙන් gediyeනවා වගේ. ඉතින් මට භාවනා මැදයන් එළියට ගිහලා සුමානයක් මට හරි අනුකම්පාවක් හිතුණා. හිතුණාට මේක කොහොමද කියලා දෙන්නේ? මේ භාවනා මධ්‍යස්ථානයේ නඩත්තු කරන මැනේජර් මට කියනවා ඇත්ත එක අල්ලාප සල්ලාප කතා කරන්න කියන එක වැරද්දක්. අල්ලාප සල්ලාප කතා කරලා නිකමට හරි මට ගෑණි පිළිබඳ හැඟීමක් ඇති වුණා නම් මට මොකද වෙන්නේ? දැන් ලොකු දඩ අඩි අයතා හතර රියන් සුද්ධියක්. ඊට පස්සේ ආවා අයිරිෂ් ජාතික කෙල්ලක්. නෑ අයර්ලන්ඩ්. මේ ධර්ම සාකච්ඡා කරගෙන ඉන්න ගමන් එයා කැන්සර් patientsලට උදව් කරනවා, කවුන්සලින් කරනවා. ඉතින් මං කිව්වේ මොනවත් නොකර ඉන්න එක තමයි හොඳ කියලා. ඒකට හරියටම කේන්ති කියලා. බලවා නාස්තික જાතියක් එහෙමද කරන් දෙන්නේ මිසු උදව් කරන්නේ වෙලාව අර කම ඉතින් මං මට දන්නේ නැහැ. ඔය මොනවා කෙරුවත් Tamange වැඩේට බාධායි. අනුන්ට කවුන්සලින් කරයි. ලෝකෙට පරගාසෙ තියේ ගෙදෙට්ට මරගාති කියලා. ඊට පස්සේ දැන් මේක හීටඩ් ආගියුමන්ට් එකක් යනවා. ඉතින් මම කමට රණ්ඩු කරන්න දෙයක් නැහැ. ඔය කිසිම දෙයක් කොච්චර ආලෝක කරලා කෙරුවත් ඔය Taman සතිමත් වෙනවා වෙනුවට කරන පැන යාමක් විතරයි ඇතර තියෙන්නේ කියලා. හොඳටම කේන්ති ගියා. කේන්ති කියලා කිව්වා ඒක සම්පූර්ණ නාස්තික වාදයක් මිනිස්සු ගැන කැක්කමක් නැහැ. කැන්සර් කරන අයට අනුකම්පාවක් නැහැ. මම කියන්නේ නැතිකම නෙමෙයි මම මගේ හිත හදන්නේ ඔහොමයි කියලා. ඊට පස්සේ පහුවෙන්ද උදේ ඇවිල්ලා මේ මෛත්‍රික තරහ වුණාද කියලා ඇහුවා. මම කියන්නේ මම එහෙම තරහක් නෑ. මම මට කියන්න තියෙන මෙච්චරයි. ඊට පස්සේ මට ඔබත් එක තරහක් නෑ. හැබැයි ඔබ ෆිලොසොෆි එකට මම 100ක් විරුද්ධයි. මොකද ඒකට ප්‍රශ්නයක් නෑ. ඊළඟ බාට මම ඇදලා ගත්ත මේ ඉනේජිබල් එකක් හඳුන් වලින් හදපු බුදු පිළිමයක්. එහෙම අරිනකොට බුදු ආමතුර මේක මම ඔබට දෙනවා. තියාගන්න කියලා. ඉතින් මට හිතෙනවා මේක නිකන් දෙසක් කල්පනා කරලා තියෙනවා මේක අඩුවයි. එතකොට මම පැවිදුණාට පස්සේ උපුල් මල්ලි මන්ට ඇවිල්ලා කියනවා අර රුද්ධි ආපහු ආවලු ඔයාව බැඳලා එහෙ ගෙනියන්න. දැන් හොයනවලු කොහෙද ඉන්නේ කියලා. ඒක නිසා මේ කතාවෙන් ඒ වෙලාවටම ඒක ඒ වෙලාවේ නතර කරගත්තේ නැත්නම් කොහෙද වදින්නේ කොක්ක කියලා. ඒ අතින් බලනකොට ඕගොල්ලෝ ගැන මට හරීම අනුකම්පයි. අනුකම්පයි මේ කිසිම චාරයක් නැතුව. මේ කරන මේ ಗುಣධර්ම ටික තේරම වැල් ගැටවිල්ලේ කාන්තාරකේ එළියට ඇදලා දැම්මා වගේ සේරම වෙilla නැහිලා. අද මුළු භාවනා ලෝකෙම කටමැත දොඩවන්න ගිහිල්ලා කන පිරිසත් එක වගේ කර්මස්ථානචාරවලුත් එක වගේ. ඒ නිසා මේ ಗುಣ ටික අරසා කරගන්න නම් අර පසම්බනේ ප්‍රීති එනකොට උදුර නැවත කල්පනා කරලා බලන්න කතා කරන්න අවශ්‍යතාවයට විතරක්. ප්‍රයෝජනේ සරකලා. එහෙම නැහෙනේ. අර ඉතින් අර තියෙන ඔක්කොම හොදපාලු. ඊට පස්සේ සම්මා කම්මන්ත. අපි කරන හැම වැඩක්ම අත්‍යවශ්‍යද? එහෙම නැත්නම් අපේ ඇඳුමක් හොයාගන්න, කැම ටික හොයාගන්න, ගියක් හොයාගන්න බෙහෙතට ඕන දෙයද මේ කරන්නේ? එහෙම නැත්නම් මේ මොකද්ද මේ අපි කරන්නේ කියලා. මේ කම්මාරාමතාවේ. බැලුවොත් මේක දුමාකාර විදියට වලිගින තිබ්බ හනුමා වගේ. පණිනවා ඒකෙන් පණිනවා අරගෙට අරගෙන් පණිනවා මේකට හැම ගේම් ගිනි ජීතිය ගිනි ජීතිය යනවා කවුද මේ මෑන් මැෂින් එක ක්‍රියාත්මක කරලා දුවන්නේ අපිත් බොහොම ආසාවෙන් බර අදිනවා. මේ මෑන් මැෂින් එකේ තියෙන ඒ කොග් වීල් එකේ කොග් එකක් වෙනවා අපි. දැති රෝද එක දැත්තක් වෙලා. බොහොම ආසාවෙන් මැෂින් එක දුවන්න හදනවා. පුළුවන් නම් නතර වෙන්න බෑන දැල්ල මේ මේ කොග් එක කඩලා යනවා. අපිට මේ මෑන් මැෂින් එක නතර කරන්නත් බෑ අපි නතර කරන්නත් බෑ. අපි ඒකනේ මේ ආඩම්බරයක් කරගෙන মালටි ටාස්කින් කරනවා කියලා කියාගන්න නටාගෙන යන්න හදන්නේ. ඉතින් ඒකේ ගියොත් හම්බ වෙනවා ආමිෂ සුඛේ. ඒක තේරුම් අරගෙන ප්‍රයෝජනෙ සලකලා විතරක් තමයි අවශ්‍ය සිව්පස්සේ සඳහා වැඩට කරගෙන. නැතර වුණොත් අපිට විවේකයක් ලැබෙයි නිරාමේශ සුපේට. ඊගාවට සම්මා ආජීවේ අපි ගත කරන ජීවන රටාව කොච්චර පරිසරයට අහිතකරදායකද? කොච්චරක් අපි දැන නොදැන මේ පෘථිවිය රත් වෙනවද? කොච්චරක් අපි නිසා චිත්ත දෝෂන මේ පරිසර මේ පරිසර දෝෂන එකෙකුට කියන්න පුළුවන් අතතු කුසල මම මම නිසා පරිසර දූෂණය වෙන්නේ නැහැ කියලා. වැඩියෙන් නටන්න නටන්න වැඩියෙන් වෘතිරක් වෙනවා. වැඩියෙන් පරිසර දූෂණය වෙනවා. වැඩියෙන් චුත්ත දූෂණය වෙනවා. કોઈ වෙලාවක හරි අපි හුස්ම තැම්පත් කරනකොට ලෝකේ සීතල වෙනවා. ලෝකේ දූෂණය අඩු වෙනවා. චිත්ත දූෂණය අඩු වෙනවා. අද විතර මේ යුගයේ විතර ඒක තේරුම් ගන්න පුළුවන් කාලයක් ඇත්තෙම නැහැ. ඒක තේරුම් ගත්ත පිරිස් ඒ කියන්නේ Taman තැම්පත් වෙනකොට ලෝකෙම සැනසෙනවා. ලෝකෙට කරන්න පුළුවන් අපිට එකයි. අවුල් කරන වෙනකොට තැම්පත් කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඒක අත්විඳින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මේ බව දැනගත්ත පිරිස හතන් ගත්තොත් බෞද්ධයෝ ඉන්න ප්‍රමාණය 100ට කීයද කියලා කියන්න බෑ. ඒ තරමටම අන්‍ය ආගමිකයන් මේක තේරුම් ගන්න ඒකේ ඉන්න කොන්ෂස් ආමි කියලා වෙනම concept එකක් තියෙනවා. මේ තරම්ම මිනිස්සු පරිසර දූෂණය කරන මේ පාරිභෝගිකත්වයට වැටිලා නතර කරන්න බැරුව රත් කරගෙන යද්දී අර මිනිස්සු පැත්තකට වෙලා මේ තමන්ගේ ජීවන රටාව සිම්පල් ලිවිං හයි තින්කින් කරගෙන පුළුවන් තරම් ඉන්නවා ඒකලා ඒ ලියන එක්කෙනෙක් කියනවා ඒ සුළු පිරිස නිසා තමයි අද ලෝකෙ කෙලින් තියෙන්නේ ඒ භාවනා කරන පස්සම්බනේ දන්න ඒ ඒ නිර්ාමිත සුඛයේ විදින සුළු පිරිසකගේ ভাইබ්‍රේෂන් එක නිසා තමයි ලෝකෙ කෙලින් තියෙන්නේ මුළු ලෝකෙම දුවන්නේ අර තල් ගහයට බුදියා ගත්තා වගේ කඩාගෙන දුවනවා ඒක නිසා තමන් ගත කරන එක චිත්තක්ෂණයක් සතිමත් එක චිත්තක්ෂණයක් තමන් ගත කරන සතිමත් එක හුස්ම රැල්ලක් තමන් ගත කරන එක පියවරක් මහ පොළොව සනසන ඒක පේන්නේ නම් ඉතින් අපිට වැඩ නැහැ මහ පොළොව සනසීමක් කියලා ඒ අසම තමනුත් ඉදිරියට යනවනේ තමන්වත් බහුකාර වෙනවනේ ඉතින් ඒක කරන්න මොකද්ද තියෙන බාධාව කියලා බෑ එහෙනම් අහවලදී අපිට අඩු තියනවද කියලා බෑ මම කියන මුළු දවස පුරාම නෙවෙයි ඊට වැඩිය තව එක චිත්තක්ෂණයක එක හුස්මක් එක පියවරක් ඉදිරියට ගන්න තියෙන හැටි බැලුවොත් එහෙම අපි වගේ වාසනාවන්ත පිරිසක් ඉන්නවද බලන්න ඉස්පිතාලට ගිහිල්ලා බලන්න අංශභාගයලා ඉන්න මිනිස්සු පිළික හැදිලා තියෙන මිනිස්සු අර්බුද ඇවිල්ලා තියෙන මිනිස්සු කොර වෙලා ඉන්න මිනිස්සු සයිසිදින සගන්න මිනිස්සු දික්කසාද වෙච්ච මිනිස්සු ඒත් එක බලනකොට අපි සක්විත රජවරුන්ටත් වැඩිය ලොකුයි අපිට කළ හැකියි ආන්නේ විදිහට මේ පස්සම්බණය යෝනිසෝමනස්කාරයෙන් දැකලා ඒ පස්සම්බණේ අඩියට යනකොට බුදුමාකාර ඒ නිර්ආමිෂ සුඛයක් ලැබෙනවා. ඒ නිර්ආමිෂ සුඛයමයි මේ අපි ඔහෙන සමාධියට ආසන්න කාරණාව. නිර්ආමිෂ වෙන්න වෙන්න සුඛේ එන්න එන්න සුඛිනෝ චිත්තං සමාධිය. මේ සමාධිය තමයි සම සමාධිය වෙන්න පුළුවන් විපස්සනා සමාධිය වෙන්න පුළුවන්. නමුත් ඒක අනිවාර්යයි ඊගාපියරට යන්න. සමාධිය කියලා කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැති සැපක්. ඉන්ද්‍රිය බද්ධ නැතුව හිත හොඳට මැදිහත් වෙනකොට නිකන් කිරි වලින් හම්බෙන යොදේ වගේ යොදෙන් හම්බෙන වෙනරු වගේ සාර මණ්ඩලයට යන්න යන්න තේරෙන පටන් අර ගන්නවා ඒ දෙයට යන්න බාහිරයට හිත යනවා වෙනකොට ඇතුළට හිත ගන්නවා මේ බාහිරයට යන්නේ කායුනසෝමනසිකාරය නැත්නම් පිටලිල්ලට යන්නේ කායුනසෝමනසිකාරය නම් ඇතුළට හිත මෙහෙම එකතු වීම නැත්නම් විසිරිච්ච මීමැසි පොදියක් එකතු වෙලා එක ගුලියට එකතු වෙනවා වගේ හිත එකතු වෙනකොට පුදුමාකාර සුඛයකුත් වෙනවා වගේ ඒක සමාධියක් එන්න පටන් අර ගන්නවා අන්නේ සමාධියෙන් ඉන්න හිතට විතරයි කියනවා පරමාර්ථ ධර්ම වැටේ එහෙමද ලොකු විද්‍යාගාර තිබුණාට ලොකු නිලතල තිබුණාට පට්ටම් තිබුණාට ඒ කිසිම කෙනෙකුට කොච්චර පොත කියවලා තිබුණත් ඒගොල්ලන්ට පරමාර්ථ ධර්මයක් වටහා ගන්න බෑ ඒගොල්ලෝ ওই කියන විදිහ ප්‍රතිපදාවක නැති නිසා අපිට ඒගොල්ලන්ගේ ආදර්ශයක් ලැබෙන ඒගොල්ලන්ට හොයනවා නමුත් ඒගොල්ලෝ හොයන්නේ නරක තැන අවුස්සන තැනක බුදුජානනාචි කියන්නේ නැත්නම් ධාරිපුත්‍ර සංස අපිට මතක් කරන්නේ අන්නේ විදිහට සුඛිත හිත සමාධියක් ඇති කරන. නැත්නම් සමාධි කියලා කියන්නේ මේ සමතය කියලා කියන්නේ ස්වභාවේ කලකොලක් නැති වෙලාවට අපි කියනවා සමිතිය සමතයකටපත් වෙලයි කියලා. අපි සභාවක් කරනකොට එක එකන එක එක තැන කතා කරනවා නම් සමතයකටපත් වෙලා නැහැ නේද? ඒක සභාපති දක්ෂ නැහැ නේ. කොයි වෙලාවකරි සභාපතිගේ දක්ෂකම අනුව ඔක්කොම සමතයකටපත් වුණා නම් මේ ඉන්න ඔක්කොම එක සමලේට අතුනම්න වගේ නැමෙනවානේ. අපේ චෛසික 52 එකට වුණා නම් බුදු වෙනවා. රහත් වෙනවා. නොනන්නත්තර වෙලා තියෙන්නේ. නැතිකමක් නෙමෙයි තියෙන්නේ. අන්න එකතු වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා හේන සමාධිය හරහා ඒක එක හෙන ගුලියක් වගේ එකතු වෙනවා. ඒක මහ පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒකට පුළුවන් මේ සම්මුතිය කඩාගෙන පරමාර්ථ ධර්ම දිහා යන්න. ඒක විසිරුණොත් බෑ. මේ මැදිපොදි ඇවිත්ලා ඉන්න වෙලාව වගේ විසිරුණොත් බෑ. ඒක නිසා අපි විසිරිච්චේට සාපේක්ෂව මේ කියන විදිහට අර ධර්ම પરම්පරාව යන්න දුන්නොත් අපි අද ඉන්නේ ඉතාමත්ම වාසිදායක තැනක. වැඩමුළුවේ දවස් තුන හතරක් ගිහිල්ලා තියෙනවා. යම් යම් වෙලාවකට අපි එන්න පටන් ගන්නවා. එතකොට අපි හිතේ එන මේවා සැක කරන, බය කරන, හරිද වැරදි කියලා හිතන අයෝනිසෝමනසිකාට පොහොර දාන්න යන්න එපා. මේක යෝනිසෝමනසිකාරය. මට පුළුවන් නම් තව එක චිත්තක්ෂණයක් සතිය කියන. සබුලන එක චිත්තක්ෂණයක හුස්ම ගන්න. ඒක චිත්තක්ෂණයක් එක සක්මනක් තියනවා කියලා ඉදිරියට යන්න පටන් අරගත්තොත් පේන තෙක් අහල කරදරයක් නැහැ. බැලුවතයක් මානක බාධාවක් නැහැ. ඒ නිසා මේ මේ හම්බ වෙච්ච අවස්ථාවේ කරගෙන යන්න පුළුවන් හම්බ වෙච්ච අවස්ථාවයක බොහොම සමාධියකින් මේ සමාදන් වෙච්ච හිතකින් දැනුවත් වෙච්ච හිතකින් නැත්තම් වික්තව ප්‍රතිබලව ඒක ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා ශිල් දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි පුරුදු පරිදි සපයා උපයා සපයා ගන්න ලද්ද මේ කුසලයේ ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගන්න අදහසින් එත්තාවතා ചാදී ගාථා සජ්ජහායනාට පෙළඹෙව. එත්තාවතා ච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉම්මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා සාදු සාදු සාදු